දෙදහස් දොලා වසරේ දහවෙනි මාසේ දෙවැනිදා භාවනා වැඩසටහන මනස සංසුන් කරගන්න නිසල කරගන්න වර්තමානයේ පමණක් නොවේ අනාගතයේද සුරක්ෂිත කරගන්න තියෙන එකම ඖෂධය තමයි සද්ධර්මය ඒ වගේම විදර්ශනා භාවනාව දුකටපත් වෙන්න නෙමෙයි දුකෙන් නිදහස් වෙන්න ජීවිතේ නිතැතිම්ම ලැබෙන දුක ඒ දුක ලැබෙන දේවල් වලට කියනවා කෙලෙස් කියලා. ලෝභ, ద్వේෂ, මෝහ, රාග, මදමාන, ඊර්ෂ්‍යා ආදී කොට ඇති කෙලෙස් අප්‍රමාණ මිනිස්සුන්ගේ ජීවිතවල දුක ඇති කරනවා. ඒවා හිතක තියෙන රෝග වගේ ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ හිතේ තියෙන රෝග. කයට හොරි gadu හැදෙනවා වගේ හිතට හොරි gadu හැටියට හැදෙන්නේ ලෝභ ද්වේෂ මෝහ. මනුෂ්‍යාව අසරණ කරනවා පීඩාවටපත් කරනවා. ඒවයින් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය ප්‍රතිපදාව තමයි තුරුණුවන් සරණ ගිහිල්ලා ඒ තුරුණුවන්ෙන් අපිට ලැබුණු දායාදය මධ්‍යම ප්‍රතිපදාව පුරුදු පුහුණු කරගන්න එක දියුණු කරගන්න එක ඒ මධ්‍යම ප්‍රතිපදාව නිවැරදිව හඳුනා ගන්න ඕනේ සංඥාගත වෙන්න ඕන. එහෙම වුණොත් පමණක් සද්ධර්මයේ දකින්න පුළුවන්. ඉන්ද්‍රයන් වලින් දකින ක්‍රමයකුත් තියෙනවා ඉන්ද්‍රයන් වලින් තොරව දකින ක්‍රමයකුත් තියෙනවා උපාදානස්කන්ධයට සාපේක්ෂිතව දකින දැකීමකුත් තියෙනවා. උපාදානස්කන්ධයෙන් තොරව දකින දැකීමකුත් තියෙනවා. ඉන්ද්‍රියන් වලින් තියෙන දැක්ම මොකද්ද කියලා විමසුන් නැසින් බැලුවොත් පින්නතුන්ට ඒක දැනෙනවා. ඉන්ද්‍රයන් පහෙන් දකින්න පුළුවන් සීමාව. ඒ සීමාවට කියනවා ලෝකයයි කියලා. ඉන්ද්‍රයන් පහෙන්ම දකින්න බැරි සීමාවට කියනවා ලෝකෝත්තරයි කියලා. උපාදානස්කන්ධයෙන් බලන්න පුළුවන් හැම එකක්ම වේදනා සහිතයි. උපාදානස්කන්ධයෙන් තොරව බලන්න හැකියාව ලැබුණාම වේදනා රහිතයි වේදනා නැත. එනිසා යම් කිසි කෙනෙකුට හැකියාව ලැබෙනවා නම් උපාදානස්කන්ධයෙන් හා ඉන්ද්‍රයන් පහෙන් නිදහස්ව ලෝකයේ අත්දකින්න අත්විඳින්න ඒ තමයි මේ ලොව දුර්ලභව ලබන්නට තියෙන ශ්‍රේෂ්ඨතම දර්ශනය උත්තරීතර දර්ශනය දුර්ලභ වූ වචනෙන් කියා නිම කරන්නට බැරි තරම් ශ්‍රේෂ්ඨත්වයක් ජීවිතයට ඇති කරන සත්‍යය. ලෝකෝත්තර දර්ශනය පහළ වුණොත් තමයි සම්්‍යක් ඇස සම්්‍යක් ඥානය සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වාචාව සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආදී කොට ඇති සියලුම ධර්ම වැඩෙන්නේ සම්මා කියලා කියන්නේ ඊටාම යහපත් වූ කියන අර්ථයෙන් ඊටාම යහපත් වූ අර්ථය කියලා කියන්නේ පිවිතුරු පැහැදිලි නිකලල් සත්‍යවාදී ස්වභාවය Tamanට පේන්න පටන් ගන්නවා. ඉන් මෙහා හැම කෙනෙක්ම බලන්නේ ලෝකේ දිහා බලන්නේ දෘෂ්ටි වලින් හා සංකල්ප වලින්. ආගමික ජාතික වාර්ගික මව්පියෝ කියලා දුන්නු විදියට ගුරුවරයෝ කියලා දුන්නු විදියට සමාජය කියලා දුන්නු විදියට දෘෂ්ටිගත වෙලා පටිගත වෙලා ඒ පටිගත වුණු ස්වરૂපයට තමයි ආකාරයට තමයි ලෝකෙ දිහා බලන්නේ එහෙම බලනකොට ඊට අනුරූපීව තියෙන දේවල් වලට කැමති වෙන අතර ඊට අනුරූපීව නොවන දේවල් එක්ක ගැටෙන අතර ලෝභ ද්වේෂ මෝහ පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරමින් මේ පරම්පරාවල් ගලාගෙන යන්නේ අතීතයේ પરම්පරාවක යම්කිසි කෙනෙක් ලෝභ ద్వේෂ මෝහ ඉක්මවා ලෝකෝත්තර සම්පත්තිය අත්දකිනවා නම් ඒ තනත්තා තමයි ඒ තනත්තිය තමයි ඒ ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල ධර්මයෝ પરම්පරාවකට දායාද කරන කෙනෙක් නොවෙන්නේ අපි අය හිතනවා අලෝභ, අද්වේෂය, අමෝහය කියලා කියන්නේ සිතුවිල්ල. ඒවත් නැත්තම් අරමුණක්. ඒවත් නැත්තම් තවත් හැඟීමක්. ආකල්පයක්, දෘෂ්ටියක් කියලා. කියන්නේ ලෝභය දුරු වෙනවත් එක්කම ඊළඟට අලෝභය පහළ වෙනවා අලෝභය කියලා කියන්නේ පරිත්‍යාගශීලී චේතනයි කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. ඒ අලෝභය නෙමෙයි ඒ ධාන චේතනා. පුණ්‍ය චේතනා. අලෝභය කියන්නේ වෙන එකකට. අදෝසේ කියපු ගමන් අපි හිතනවා අනිත් පැත්තෙන් මෛත්‍රිය කරුණාවයි කියලා. මෛත්‍රී කරුණාව ඊටාම හොඳයි ඇති කරගන්න ඕන වඩන්න ඕන නමුත් අද්වේෂය කියලා කියන්නේ මෛත්‍රිය කරුණාවට එහෙමනම් නෙමෙයි අමෝහය කියලා කිව්වහම අපි හිතනවා මෙන්න මේ මේ මේ ප්‍රතිපදාවල් දස අකුසල් වලින් තොරව කුසල් සිද්ධ කරගෙන කර්මයේ කර්මඵලය විශ්වාස කරගෙන ජීවත් වීම කියලා. ඒක හොඳ විශ්වාසයක්, ඒක හොඳ දර්ශනයක්. නමුත් අමෝහය කියලා කියන්නේ සැක නැති විචිකිච්ඡාවක් නැති අවස්ථාවකට අලෝභය කියලා කියන්නේ ලෝභ නැති කියන වචනය. අද්වේෂය කියලා කියන්නේ ද්වේෂ නැති. අමෝහය කියන්නේ අවුල් නැති. ගැටලු නැහැ. ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ. පඩලැවිල්ලකුත් නැහැ. එහෙමත් නැත්නම් අපි කියමු ගැටෙන්නෙත් නෑ ඇලෙන්නෙත් නෑ ලෝභය කියන්නේ ඇලීම ද්වේෂය කියන්නේ ගැටීම මෝහය කියන්නේ මුලාව පටලැවිල්ල එහෙමනම් ලෝභ වශයෙන් රැඳෙන්නේ නැහැ, ද්වේෂ රසයෙන් රැඳෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ තත්වයට තමන්ගේ මනස පිවිසුණාට පස්සේ එයාට ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා ඉන්ද්‍රයන් තුල තියෙන ආහාර අනුභව කරන්නේ නැතුව ඒවයින් නිදහස් වෙන්න. ඉන්ද්‍රිය ආහාර කරගෙන මනෝ සංචේතන ආහාර කරගෙන තමයි සත්වයා ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඒවට දාපු දේවල් නැවත නැවත රස විඳිනවා කියන එකනේ ඔය ආහාර කරගන්නවා කියන්නේ. ආහාරයක් කරගන්නේ අපිත් සීතකරණේ දාගෙන කේක දේවල් රස විඳිනවනේ. ඒ වගේම තමයි මනස ඇතුළට ඉන්ද්‍රියන් හයෙන්ම මිනිස්සුන් යම් යම් දේවල් ඔබවා ගන්නවා ඔබවාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඒව රස විඳිනවා. යම් කිසි දවසක සීතකරණේ වුණත් තීලා ඒක නිකන් නරක් වුණොත් එහෙම මොකද කරන්නේ? වීසි කරනවා. ඒ වගේත් මිනිසුනුත් මිනිසුන්ගේ මනස තුළට දාගෙන තියෙන දේවල් අලුත්ව තියෙන දේවල් හොඳට තියෙන දේවල් ප්‍රසන්නව තියෙන දේවල් රස විඳිනවා නරක් වුණොත් විසි කරනවා ඒකට කියන්නේ ගැටෙනවා මා හැමදාම මතක් කරනවා මේ ලෞකික ජීවිතයේ ජීවත් වෙන මිනිසයා හරියටම කූඩුවකට දාපු ගිරවෙක් හා සමානයි කියලා. මිනිස්සුන්ට නිදහසක් නෑ. ඒ මිනිස්සු හිතුවට නිදහසක් තියෙනවයි කියලා නිදහසක් නෑ. ලෞකික මනසක් මොන පැත්තට හැරුණත් ඒ මනසේ දුක කියන එක දුරු කරගන්න ලේසි නෑ. ගිරව කොයි පැත්තට පියාඹගෙන ගියත් කම්බි දැල් අහු වෙනවා එයාට එළියට යන්න බෑ. ඒ වගේම ලෞකික මනසේ ඉන්න මිනිස්සයා කොයි පැත්තට පියාඹගෙන ගියත් මමත්වය හස් වෙනවා. මමත්වයේ නැමැති දැල් වලින් කූඩුව සෑදිලා තියෙන්නේ. ඒ මමත්වයෙන් වට කරලා තියෙන ඉන්ද්‍රයන් හයත් එක්ක එයාට ඉගිල්ලලා යන්න බෑ. නිදහස් වෙන්න බෑ. එතකොට ඉන්ද්‍රයන් වලම හැපි හැපි ඉන්ද්‍රයන් වලම පටලැවි ලැවි ඉන්ද්‍රයන්ම භුක්ති විඳෙමින් ඉන්ද්‍රයන්ම ආහාරය කරගනිමින් ඉන්ද්‍රයන් තුලම ජීවත් වන බැවින් මා වුන්ට කියනවා කුහුඩුවේ සිටින ගිරවෙකු වැනි කියලා විශිෂ්ට ඥානයකින් විශිෂ්ට ගුණයකින් විශිෂ්ට කුසල බලයකින් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයේ මත මනස තැබීමට දරන ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. දැන් අපි ගොඩාක් අය දන්නේ මේ කයෙන් ඇති කරගන්න ප්‍රතිපත්ති විතරයි. නමුත් දුෂ්ටමීය වශයෙන් ඇති කරගන්න ප්‍රතිපatti සංකල්පමය වශයෙන් ඇති කරගන්න ප්‍රතිපatti ඒ ප්‍රතිපatti ගණයටම තමයි අදාළ වෙන්නේ. මේ ධම්මානුධම ප්‍රතිපatti කියන හතරෙන් ලෝකෝත්තර ප්‍රඥාව අවදි වෙනවා. මන්ත්‍රයක් නෙමෙයි කියව කියව ඉන්න. විශිෂ්ට ඥානයකින් මේ මහ පොළොව මත ඉපදුණු මිනිස්සේ ඊ타ම සියුම්ව හඳුනා ගන්නා වූ යථාර්ථයක්. ගිහි ජීවිතය කියලා කියන්නේ ඒක හැම පැත්තකින්ම දැල්වෙන ගිනි ගොඩක් හැටියට බුදු පියාණන් වහන්සේලා පෙන්වුවා. එතකොට හිස බාලා සිවුරු පරෝගන මහාන වෙනවා. එතකොට පැවිදිද ඒත් පැවිදි වෙන්නේ පැවිදි වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තියට ඇතුල් වෙන්න ඕන. කියන්නේ පරමාර්ථ බුද්ධ පුත්‍රයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ හාමුදුරුව ජීවත් වෙන්නේ ගිහි ජීවිතේ. සම්මුතියෙන් පැවිදි ජීවිතේ ජීවත් වුණත් හිතෙන් කොහෙද ජීවත් වෙන්නේ? හිතෙන් ගිහි ජීවිතේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ගිනි ගන්නව නම් ලෝභ ද්වේෂ මෝහ වලින් තැවෙනව නම් ඒ ඒතන තියෙන ගිනි ගන්න ජීවිතේ ගිහි ගිහි ජීවිතේ තියෙන්නේ. අධ්‍යාත්මිකෝ යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඒ පෙළහර ඒ අලෝභාද්වේෂ ආමෝහ ප්‍රතිපදාව දුක්ඛ සමුද නිරෝධ මාර්ග සත්‍යයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යථා භූත ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට වදාරා ජීවත් වෙනවා නම් ඒ කෙනා ඇඳුමින් ගිහි වුණත් හදවතින් පැවිද්දෙක් වෙනවා දර්ශනයෙන් පැවිද්දෙක් වෙනවා නිසා ඔයයන්ට සැබෑ පැවිදි භූමිය ලබා ගැනීම තමයි මේ දේශනාවන් වල පරමාර්ථය. කියන්නේ සැනසෙල්ල දුක් කඩු සැනසෙල්ල දෙන තැන දුක අඩු සැනසෙල්ල තියෙන තැන ස්වභාවයට ඉඩ දීලා මනස හදා ගන්න පුළුවන් තැනක් ඉන්ද්‍රයන් පහට සසරට ඇද තබන බලය බිඳින තැන. දැන් මේ මහ පොළොවේ කොච්චර උඩට පැන්නත් ආයි ඇවිල්ලා මහ පොළොවට වැටෙනවා. අඩි 3000ක් ගියත් ආයි ඇවිල්ලා මහ පොළොවට වැටෙනවා. ඒ මොකද මේ මහ පොළොවට තියෙන ආකර්ෂණය නිසා. නමුත් මේ මහ පොළොවට තියෙන ආකර්ෂණයේ සීමාවක් තියනවද නැද්ද? සීමාවක් තියනවා. යමෙක් ඒ සීමාව ඉක්මවල යනවා. ඊට පස්සේ මහ පොළොවට තියෙන අද ගැනීම නැති වෙලා යනවා. ඒ වගේම මේ ඉන්ද්‍රයන්ට ඇද ගන්න සීමාවක් තියෙනවා. ඒ සීමාව තමන්ගේ නුවණින්ම තමන් ඉක්මවා ගියොත් එයා ඉන්ද්‍රියන් වලින් තොර වූ සීමාවකට එහෙම නැත්නම් ඉන්ද්‍රියන්ට ආකර්ෂණය නොවන සීමාවකටපත් වෙනවා. අන්න ඒකට තමයි පින්වත්නි ඉන්ද්‍රිය විෂය ඉක්මා ගියා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලබා ගත්තා කියලා කියන්නේ ඒකයි. මේ මොහොතේ තෝනම් බලන්න තමන් මේ ඉන්ද්‍රියන් වලින් ගත්ත එක එක අරමුණු හපමින් රස බලමින් ඉන්නවා හිතේ ස්වභාවය. පංච නීවරණ තමයි තියෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණ රස විඳිනවා. ඕව නීවරණ හැටියට බාධාවල් හැටියට දකින්නේ ඥානවන්තයෝ. නැත්තම් අනිත් අය මොනවද දකින්නේ? කාමච්ඡන්දේ. සුබ දෙයක්. වටිනා දෙයක් ලොකු රසයක් දෙන දෙයක් හැටියට ව්‍යාපාදය මගේ ජේෂ්ඨත්වයේ විශිෂ්ටත්වයේ ලොකුකම පෙන්වන දෙයක් කියලා හිතනවා උද්දච්ච භාවය මම ලොකු කෙනෙක් මම ප්‍රධාන කෙනෙක් හැම කෙනෙක්ම වචනෙන් හරි මොහොවින් හරි යටපත් කරගන්න ඕනේ. අසත්‍යයක් නම් යටපත් කරගෙන ගියාට කමක් නැහැ. සත්‍යයක් යටපත් කළොත් මොකද වෙන්නේ? ඔහු ඥානවන්තයෙක් වෙනවද? ඥානවන්තයෙක් වෙන්නේ. ඒ නිසා ඕනෑම දෙයක් උද්දච්ච කමින් යටපත් කරන මිනිස්සු අපිට හමු වුණාම අපි මිනිස්සු දකින්නේ මොන විදියටද? මෝඩයෝ හැටියට. නොසන්සුන් කම කුකුච්ච කියන ධර්මය විචිකිච්ඡාව මොනවා කළත් කොයි විදිහට ජීවත් වුණත් තියෙන හැමදෙස්සෙම ප්‍රත්‍යක්ෂ නො වූ යථාර්ථවාදී නො වූ දෙයක්ම නිසා කිව් විදියට ඇසූ විදියට ක්‍රියාත්මක වෙන මනස නිසා හැමතිස්සෙම තියෙන්නේ සැකයක මිශ්‍රව විශ්වාසයක් හැම දෙයකම පුතඥයාට තියෙන සැක මිශ්‍ර විශ්වාසයක්. ආගම ධර්මය, දෙයියෝ ගැන, කර්මඵල විපාක ගැන, පුනර්භවය ගැන, හෙට ගැන, අද ගැන, අද හවස ගැන, ඊළඟ තප්පරය ගැන පවා තියෙන්නේ සැකයෙන් යුතු විශ්වාසයක්. විශ්වාසිකුත් තියෙනවා. මේ වැඩේ කරන්න ඕන මේ වැඩේ කරන්න ඕන කියලා. ඒ වුණාට සැක මිශ්‍ර ශ්වාසයයි තියෙන. සැක නැති තරක් නෑ. බුදුරජාණන් වහන්සේට විශාල ගෞරවයක් තියෙන ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒකත් ප්‍රත්‍යක්ෂ නොවුණු නිසා ධර්ම කරුණු ගැන, ඒව ගැන සැක සහිත විශ්වාසයක් තියෙන. ඒකට මම උදාහරණයක් පෙන්වන්නම්. දැන් හැමෝම බුදුරජාණන් වහන්සේ පුදුනේ ඉන්දියාවේ කී කියා දිගට විශ්වාස කරගෙන හිටියනේ. එකපාරටම සාවෙන් වහන්සේ කෙනෙක් කිව්වා ලංකාවේ තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ කියලා. එතකොට මේ විශ්වාසයට ගිය පිරිසක් නැද්ද? හිටියා. එහෙමනම් ඊට කලින් බුදුහාමුදුරු ඉන්දියාවේ ඉපදුණයි කියන විශ්වාසය සැකමිශ්‍ර විශ්වාසයක් නෙමේද තිබිලා තියෙන්නේ? සැක මිශ්‍රයි. ඊළඟට ලංකාවේ ගිහුවාම ලංකාවේ කියන එක විශ්වාස කළා. ඊට පස්සේ ඒක ආයි එහෙම නෙමෙයි කියලා හාමුදුරු ටික ඔක්කොම ටික එකතු වෙලා දේශනාවල් කළා. කරනකොට ඒ අදහස වෙනස් කරගෙන ආයි ඉන්දියාවේ කියලා හිතුවේ නැද්ද? හිතපු කට්ටිය ඉන්නවා. එතකොට ඔහු කරපු ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනේ කියන කරන විශ්වාසයත් සැකසහිත විශ්වාසයක් නෙමේද? සැකසහිත විශ්වාසය. හැම දෙයක්ම සැකසහිතවයි තියෙන්නේ ස්ථීර පදනමක නැහැ, ස්ථීර සත්‍යයක නැහැ. නමුත් ඒ සැක තියෙන විශ්වාසය වුණත් පරම විශ්වාසයක් හැටියට එක පාරට අඥාන ජනයා තදින් ඒක දන්නවා. සිතවිලි තදින් ගන්නවා. ඒක එක හරි මේ දුර්වලකමක්. පැහැදෙන කොටත් තදින් පැහැදෙනෝ, අපහැදෙන කොටත් තදින්ම අපහැදෙනෝ. එහෙම ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ කරුණාකාරණා සාගනමින් විද්‍යානුකූලව ජීවිතය හා ලෝකයේ දිහා බලමින් ක්‍රියා කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා පුහුදුන් බුද්ධලේක් ළඟ තියෙන හැම දෙයක්ම ඒ උදාහරණය වගේම සැක සහිත විශ්වාසයක් තියෙන කොටින්ම හිතොත් තමන්ගේ බිරිඳ ගැන සැක සහිත විශ්වාසයක් නේද තියෙන්නේ සැක සහිත විශ්වාසයක් තියෙන තමන්ගේ මහත්ය ගැන විශ්වාසයි මාත්‍ය විශ්වාසයි සැක සහිත විශ්වාසයක් තියෙනවා මුළු මහත් ජීවිතය ගැනම බැලුවාම තමන්ගේ ජීවිතේම තමන් ගනිමුකෝ. තමන්ගේ ජීවිතය ගැන තමන්ට තියෙන සැකසහිත විශ්වාසයක් නෙමෙයි. සැකසහිත විශ්වාසයක් තියෙන්නේ. අපි දන්නේ ලෙඩ දුකක් හැදේද, මැරේද, කොච්චර කල් ජීවත් වේද ඔය මුකුත් දන්නේ නැහැනේ. ඉතින් සැකසහිත විශ්වාසයක් තියෙනවා. ඇයි මේ හැම දෙයක්ම උපදින්නේ? අවිද්‍යාව හේතු කරන කොට කරන රැස් කරගත්ත සංස්කාර සමූහයක් තියෙනවා. අවිද්‍යාපච්චය සංකාර වෙලා තියෙනවා. අවිද්‍යාව මුල් වෙලා හේතු කරන කොටගෙන රැස් කරගත්ත මහ කන්දක් තියෙනවා. මහ ගොඩක් තියෙනවා. උපාදාන ස්කන්ධයක් තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ අන්ධකාරය එකතු කරගන්න දේවල්නේ. අවිද්‍යාව කියන්නේ ලොකුම මලකඩයක්, ලොකුම ඝන අන්ධකාරයක් බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ අන්ධකාරය රැස් කරගන්න දේවල් මොනවද කියලා හරියට දන්නේ නැහැ. දන්නේ උදේ පාන්දරෙන් එළුවේ විකුණන්න තිබ්බ මිනිස්සෙකුට ඒ මිනිස්සේ රාත්‍රියේ ගිහිල්ලා ඉවර වෙලා උදේ පාන්දර එළුව දෙන්න. ගන්න බැරි වෙයි කියලා උදේ පාන්දරින්ම ගිහිල්ලා ඉවරලා එළිය වැටෙන්නත් කලින් එළුව දෙන්නේ බැඳලා ආවා. කණුවේ. උදේ ගිහිල්ලා දවල් වෙලා ගිහිල්ලා එළුව දෙන්න ලිහලා එන්න බලනකොට ඒක මිනිස්සේ කර එකෙක් එළුවෙක් අනිත් එක ඒ එළුව කන්න ආපු කොටියා. දැන් කොටියකුත් ගස් බැඳලා ඇවිල්ලා එළුවක් ගස් බැඳලා ඇවිල්ලා මේ මිනිස්සයා කරවලේ ගිහිල්ලා. ඒ කියන්නේ කරවල වුණාම පේන්නේ දන්නේ නැහැ. ඒ වගේ ජීවිතයේ මිනිස්සුන්ගේ අඳුරක් තියෙනවා. ඒ අඳුරක් තියෙනව නේද කියලා බැලුවාම ඔය ඇත්තන්ට තේරේ ආගමික වාර්ගික ජාතික විශ්වාසයන් වලට අනුව මිනිසුන්ගේ තියෙන මහා උද්වේගකර භාවය දිහා බැලුවාම හරි පුදුමයි. අපේ මිනිස්සු මේ උපන්නා වූ වැදගත් ජීවිතේ නාස්ති කරනෝ බෝලෙකුයි බැට්ටෙකුයි නිසා. එක පැත්තක් බෝලයක් තියෙන එක්කෙනෙක් ගෙනල්ලා දානවා ඒකට ගහනවා. පොළු කෑලි හයක් අර පැත්තෙන් මේව කරනවා. ඒකේ හැපුණොත් අවුට් කියනවා. නූලක් ගහගෙන එකකින් එහා පැත්තට ගියාම හයක් හම්බ වෙනවයි කියනවා. හූ කියනවා, කෑ ගහනවා, උඩ පනිනවා. අතර බුදුරජාණන් වහන්සේ ක්‍රිකට් එක දිහායි ඒකට උද්‍යෝ ඒකට ඔල්වර සම් දෙන ඒ තියෙන පිරිසයි දිහා බැලුවොත් එහෙම මොනව හිතනව ඇද්ද? තනිකර පිස්සන් කොටුවක් නේද කියලා. <laughs> ඈ තනිකර මේක පිස්සන් කොටුවක් නේද? ඇත්තටම මුන්ට මේ අර ඔක්කොටම පිස්සු නිසා ඉතින් අර මුකුත් හිතන්නේ නැහැ. හැබැයි මේ පිස්සු සමාජයේ කවුරු හරි ටිකක් ගැඹුරු පරමාර්ථ වෙනස් වචනයක් කිව්වොත් එහෙම කවුද පිස්සා එන්නේ ඊළඟට? ඊළඟට එයා තමයි පිස්සන් වෙන්නේ. මේ කොවුලගේ හඬ ඊටාම රසවත් මිහිරි. හැබැයි කාක්ක ගොඩේ කොහො කියන්න බෑ. එහෙම වුණොත් කැතම හඬ වෙන්නේ කොවුලගේ හඬ. ඒ කියන්නේ කපුටු ටික එකතු වෙලා කොටනවා. ඒ වගේ අර පිස්සන් මුළු මහත් ලෝකයේම පිස්සන් ගොඩුවක් වෙච්ච නිසා මේ පිස්සුව දිනවනම් කෙනෙක් කුට තමයි පිස්සොත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අද කාලේ හරි පිස්සුව ටිකක් අඩු කරගත්තොත් නැති වුණොත් එක්කෝ ඒගොල්ලොන්ට වනගත වෙන්න වෙනව නැත්නම් නිහතමානීව පැත්තකට වෙලා කාමරයක කුටියක තනි වෙලා පාඩුවේ ඉන්න වෙනව මේක තේරෙන පිරිසකට හිමිසරේ කියලා දෙන්න සිද්ධ වෙනවා. දැන් මං කියන්නේ ඕ බලන්න එපා කියලා නෙමෙයි. බලන්න. ඒකේ සම්මුතියක් තියෙනවා. මිනිසුන්ගේ ජීවිතත් කොහොම කොහොම හරි ගෙවෙන්නත් එපා. ගෙවලා දාන්නත් එපා. නේද? මොනවා හරි විදියකින් උපන්නා වූ ජීවිතේ ගෙවෙන්නත් ඕන. නමුත් ඒවත් සමගාමීව ජීවිත අවබෝධය ඇති කරගන්න. ජීවිත අවබෝධයේ යනුවෙන් ජනප්‍රියව අපි හඳුනාගෙන තියෙන දේ වැරදි. ජීවිතේ යථාර්ථය කියලා බෞද්ධයෙක්ගෙන් ඇහුවොත් ඔවුන් කියන්නේ ස්වාමීනි ජීවිතේ යථාර්ථය කියන්නේ දුක. එහෙමද නැද්ද? එහෙම තමයි කියන්නේ මේ පිරිනොතුන් නැති වුණාට ජීවිතේ යථාර්ථය කියන්නේ නිවන කියලා කියන්නේ ඇත්තනම බුදුහාමුදුරුවෝ ජීවිතේ යථාර්ථයේ දුක කියලාද පෙන්ලා තියෙන්නේ නිවන කියලාද? නිවන. ජීවිතේ යථාර්ථයේම තිබිලා තියෙන්නේ නිවන මාර්ගඵල සත්‍යය. නමුත් අපේ අය ජීවිතයේ යථාර්ථය කියලා කියන්නේ මොකද්ද? දුක. ජීවිතයේ යථාර්ථය නෙමෙයි දුක. ජීවිතයේ මුලාවයි දුක. ජීවිතයේ අවිද්‍යාවයි දුක. විද්‍යාව පහල කරගත්තොත් සත්‍ය පහල කරගත්තොත් ඒක දුක් නැති වෙන ප්‍රතිපදාවක් වෙනවා දුකෙන් නිදහස් වෙනවා දුක තියෙන්නේ වැරද්දක් තියෙන තැන, කෙලෙස් තියෙන තැන. නිකෙලෙස් තැන, වැරදි නැති තැන දුක තියෙන්න පුළුවන්ද? නෑ. ගඳ ගහන්නේ අපිරිසුදු තැනයි. සුවඳ හමන්නේ පිරිසුදු තැනයි. ඒ නිසා අපි හැමදෙනාම කල්පනා කරලා බලන්න ඕන සමස්ත ලෝකයා සමාජය දැන ඉගෙන යන තියෙන විදියත් අපි ජීවිතය හා ලෝකයේ තේරුම් කරගන්න උවමනා කරන ක්‍රමයක් තේරුම් කරගන්නවා. දැන් ගොඩාක් දෙනේ තමන්ගේ ළඟ තියෙන දෘෂ්ටිය වෙනස් කරන්න කැමති නැහැ. දෘෂ්ටියට වෙන බාහිර දෙයක් කිව්වොත් එහෙම ඒක වැරදි. ඒක වැරදි. මගේ දෘෂ්ටියට සාපේක්ෂිත දෙයක් කියන්න ඕනේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ තර්කයට ගැලපුණාට බාර ගන්න එපා. ඒ කියන්නේ තමන්ගේ මතයට ගැලපුණයි කියලා ඒක සත්‍යක් වෙන්නේ නැහැ. තමන්ගේ මතයට ගැලපුණයි කියලා සත්‍යක් වෙන්නේ නැහැ. ලෝකේ ඉන්නවා මනස වසාගත්ත පුජ්‍යලයෝ. ඒගොල්ලෝ වෙනස් කරන්න බෑ. ආගමිකයෝ, ජාතිකයෝ, වාර්ගිකයෝ ඉන්නෝ කීයකටවත් වෙනස් කරන්න බෑ. කවදාවත් දැකලා නැති, අහලා නැති, ලැබෙලා නැති තද විශ්වාසය විශ්වාසවලට මේ මිනිස්සු ඒ ආගම දහමෙන් තදින් තල්ලු කරලා තියෙනවා. ඔබ විශ්වාස කරන්න විශ්වාසයේ බෙඳින්න එපා. විශ්වාස කළේ නැත්තොත් ඔබට මෙහෙම නෑ, ස්වර්ගේ නෑ, සුගති නෑ. කී කියා කී කියා තදින් මේ මිනිස්සු විශ්වාස මත අඳුරු කරලා තියෙනවා. ඒ බොරුව තදින් ඔබලා තියෙනවා තමන්ගේ සංවිධානය තමන්ගේ සංගමය ඉහළට පවත්ව ගන්න. නමුත් නුවණැති මිනිසුන් ඔය කිසිම සමාගමකින් සංස්ථාවකින් ආගමකින් කියන කාරණේ නෙමෙයි මේ ලෝකට බිහිවන හැම සත්වයකම එක වගේ පොදුයි යුගවලදී කාලවලදී එක එක ආගම් එනවා යනවා වෙනස් වෙනවා ඉතින් හේව් එකේ මට වමනා කරන්නේ සත්‍යයි කියලා ඉදිරිපත් වෙනවා. මට උමනා කරන්නේ ආගමක් නෙමෙයි මට ඕන සත්‍යයයි. සත්‍යයයි මගේ ආගම. එහෙම කියපු ජීවමාන මිනිස්සෙක් හිටියා මේ මේ මෑත කාල යුගයේ පහුගිය සීවාසයේ ඒ තමයි ඒබ්‍රහම් ලින්කන් මහත්තයා. එතුමා ලස්සන ජීවිතය කිව්වා මගේ ආගම සත්‍යයි. කොහෙන් ගියාට මන් දන්නේ මේ දර්ශනය. බුදුරජාණන් වහන්සේගේ වචන ටික කොහෙන් හරි ඉගෙනගෙන මොන යම් ආකාරයකින් හරි තමන්ගේ ආගම සත්‍ය වෙන්න ඕන. ඒ නිසා මම හිතන්නේ මගේ දේශනාවලත් මගේ ආගම පොත් නෙමේ. මගේ ආගම සත්‍යයි. එය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආගම. මේ චතුරාර්ය සත්‍යනේ සත්‍ය. ඒක බුදුහාමුදුරුවන්ගේ මතයක්ද? නෑ සත්‍යනේ. ඒ නිසා සත්‍ය ආගම නම් ඒ ආගම කාගේද? බුදුරජාණන් වහන්සේගේ ආගම. සත්‍ය පොතක ලියලා තියන්න පුළුවන්ද? පොතක ලියලා තියන්න බෑ. කවියකට පදයකට ගොඩනගන්න බෑ. සත්‍ය ජීවමාන වෙන්න ඕන මිනිසාගේ ජන විඥාණය මොලේ. පොත අජීවීනේ. පොත සක්‍රිය නෑ. එතකොට සක්‍රිය නැති තැනක විද්‍යාව තියෙන්නේ බෑ. සක්‍රීය තැනක තමයි විඥානයක තමයි විද්‍යාව තියෙන්නේ සත්‍ය පිහිටවන්න පුළුවන් පදවැල් වල සත්‍ය නැත එතකොට පදවැල කිනුත් අපි සත්‍ය කියාපාන්නට උත්සාහ කරනවා ඈතින් ඉඳන් ශ්‍රවණය කරන වචනයක් පින්නතුන්ලාට සජීවී වැහෙන වචනයක තියෙන ප්‍රබල ශක්තිය ප්‍රබල ගුණය නැහැ පොතක් කියවද්දී ලැබෙන ගුණය එනිසා අපේ පින්නතුන් කල්පනා කරලා බලන්න මෙතෙක් වෙලා ඒ කියවපු ධර්ම කරුණෝල ඇති ධර්ම හරය නියඬව සංසුම බලන්න මානසිකාරයේ යෙදෙන්න. නයි සාදු සාදු සාදු වාචිකව යමෙක් ඇසුවොත් නිවන තියෙන්නේ කොහෙද කියලා නිවන අවබෝධ කරගන්න කෙසේද කියලා වචනයට සීමා වෙලා එයට පිළිතුරු ලබා දීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව නිවන තිබෙන තැනක්වත් නිවන අවබෝධ කරගන්න ක්‍රමයක්වත් නැති නිසා නිවන තියෙන කිසිම තැනක් නැහැ. නිවන අවබෝධ කරගන්න කිසිම ක්‍රමයක් නැහැ. එහෙමනම් කිසිම තැනක නැති නිවනක් කිසිම ක්‍රමයකින් අවබෝධ කරගන්න ක්‍රමයක් නැති නිවනක් ගැන දේශනා කිරීම ප්‍රාතිහාරයක් විශිෂ්ටම ලෝකයේ තියෙන ප්‍රාතිහාරය පුදුමය මහා පුදුමය ඒකයි ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා ප්‍රාතිහාරය කියලා අගය කළේ ඒකයි මහා පුදුමය ඒ වගේම යමෙක් ඒක අවබෝධ කරගන්නවා නම් මව්පියන්ගේ ණයෙන් නිදහස් වෙන සසර තිබෙන කර්ම ක්ලේශ ධර්මවල බලය අඩු කරවන සසරේ දුගතිගාමීව ගමන් කරන්නට තිබුණු අවස්ථාව නැතිකොට සුගතිහිලා රඳවන ඒකාන්ත වශයෙන්ම සුගතියටම නිවනටම පක්ෂපාතී වූ කෙනෙක් බවට පත් වෙනවා. සත්‍ය අවබෝධ කරගෙන අදිෂ්ඨානය මත ඕනෑ නම් කෙනෙකුට සසරේ සිතන පාරමිතාවක් පුරන්න පුළුවන්. බැරි කමක් නැහැ. පාරමිතාවක් පුරන්න පුළුවන්. ඥානේ පිඩු මහසිටානන් තුමත් බුදු බහවපතන කෙනෙක්. බුදු බහවපතන කෙනෙක්. ඒකනේ මහා අසිරිමත්ම දහණය පූජා කරපු බුද්ධ ඉතිහාසයේ ඉන්න එකම පාසක තැන මුළු ජීවිතේම ශාසනය වෙනුවෙන් මම හිතන්නේ ඉන්දියාවේ එදා කාලේ හිටපු මම හිතන්නේ ලොකුම පෝසත් මිනිසයා වෙන්න ඕනේ. හැමදාම 500කට 1000කට දාන දෙනවයි කිව්වහම කරන්න පුළුවන් ද පොඩි මිනිස්සුෙකුට අපිට අවුරුද්දකටවත් යා ජීවිත කාලෙවත් දෙන්න පුළුවන් දෙක සැරයකට 500කට දානය ඒ වගේ විශාල වැඩපිළිවෙලවල් කලේ එකක් ධනෙ තිබීම අනිත් එක සද්ධාව තුනුරුවන් කෙරෙහි පැහැදීම යථා අවබෝධය තිබීම සූක්ෂම ධර්මයක් ගවේෂණය කරන නුවණින් සංයමයකින් යුතුව ඉවසීමෙන් යුතුව ධර්මයේ දිහා බලන්න ඕනේ දුෂ්ට මනසකින් බලලා කවදාවත් කිසිම කෙනෙකුට කවමදාකවත් සත්‍ය අවබෝධ කරගන්නට බෑ. ඉතුරු වෙන්නේ කෑ ගෝසා පමණයි. සත්‍යano අසත්‍යයෙන් තොර දෙයක්. සත්‍ය anu අන්තවාදයෙන් තොර වූ දෙයක්. සත්‍ය anu කලකෝලහාල වලින් තොර වූ දෙයක්. සත්‍ය anu ඇලීම ගැටීමෙන් තොර වූ දෙයක්. සත්‍ය වූ සත්‍ය යනු අවේදීත නිර්හංකාර ගුණයක්. ඒ නිසා සත්‍යවාදී කෙනෙකුට ගැටලු ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ධර්මයට නිගා කළත්, අපහාස කළත්, පිළිගත්තත් නැතත් යාට ගැටීමක් කැළීමක් නැහැ. කෙනෙක් පුජ්‍යලේඛ හැටියට පාලනය කරන මනසක් නැහැ. මේ ලෝකයේ ස්ත්‍රියක් හැටියට බලපු දැක්ම අයින් වෙනවා. පුරුෂයෙක් හැටියට බලපු දැක්ම අයින් වෙනවා. වෙනත් කෙනෙක් හැටියට හරි තමන් කෙනෙක් පුජ්‍යලයක් කියන දෙවියෙක් බ්‍රහ්මයෙක් යක්ෂයෙක් භූතයෙක් පෙරේතයෙක් හැටියට හරි ලෝකේ දිහා බලපු දැක්මක් තියෙනවා නම් ඒ පුජ්‍යල දැක්ම නැති වෙලා යනවා. එයා එනවා සත්‍යයේ දැක්මට. සත්‍යයේ දැක්ම බලන්නේ අතීත මතකයෙන් නොවේ. අතීත මතකයෙන් ඈත් වෙලා. වර්තමාන සිද්ධීන් ගලපා නෙමෙයි. අනාගත සිද්ධීන් ගලපා නෙමේ සත්‍යවාදී දැක්ම ක්‍රියාත්මක වෙන්නේ. පුතඥන හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අතීතවාදී සිතුවිලි ගලපලා අනාගතවාදී සිතුවිලි ගලපලා වර්තමාන සිද්ධි ගලපලා ඒ ධර්මයේ ගුණ අසිරිමත් විදියට වටහා ගත්තේ ළඟා කරගත්තේ මුලින්ම වෙන කිසිම සාස්වරයක් නෙමෙයි. ඒ මිහිතලේ මේ යුගයේ පහළ වුණු ක්‍රම එක සාස්ෘන් වහන්සේ ලෞතර ගෞතම බුදුරජාණන් වහන්සේම පමණයි. ඒ පහළ වීම නොවෙන්නට අද මේ සත්‍ය මා විඳින්නෙත් නෑ මගේ ගුරුවරු විඳින්නෙත් නෑ ඔබ විඳින්නෙත් නෑ සත්‍ය කාට හරි විරුද්ධයිද කාටවත් විරුද්ධ නෑ සත්‍ය කාට හරි පක්ෂපාතීද කාටවත් පක්ෂපාතී නෑ සත්‍ය එහෙමනම් හැමෝටම එකඟයිද? කිසිම කෙනෙකුට එකඟක් නැහැ. සත්‍ය තිබෙන්නේ අන්න එතනයි. සත්‍ය තිබෙන්නේ අන්න එතනයි. කිසිම ආගමක් හරි කියන්නේත් නැහැ. වැරදි කියන්නේත් නැහැ. ඒකට හේතුව ඒගොල්ලෝ හරි කිව්වොත් හොඳයි ප්‍රියයි මනාපයි කියලා සතුටක් ඇති වෙනවා. ඒක හිතේ වේදනාවක්. නරකයි කියලා කිව්වොත් ගැටීමේ චේතනාවක් ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා. ඒක දෝෂය වින්දනය කිරීමක් ගැටීම දුක්ඛ වේදනාව වින්දනය කිරීමක් බවට පත් වෙනවා හොඳයි කියලා කිව්වත් ඒ මිනිස්යාගේ මමත්වේ නිදහස් කරන්න බෑ ඒ මිනිස්යාට ඒ මිනිස්යා දරන දේ නරකයි කියලා කිව්වත් එයාගේ මමත්වේ නිදහස් කරන්න බෑ එහෙමනම් එයාට අපේ චිත්ත විසුද්ධියක් ඇති වෙන්න දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙන්න කරුණු කියලා දෙන්න ඕන. දැන් ඔය ඇත්තොන්ට තරහ ගැස්සුවොත් එතකොට මං ඔය ඇත්තොන්ගේ හිත තුළ නිර්වාණ බීජය තැම්පත් කළ කෙනෙක් නෙමෙයි. තරහ තැම්පත් කළ කෙනෙක්. ඔය ඇත්තන්ට ලෝභය ඇති කළා. ආසාව ඇති කළා. එහෙම වුණොත් ආගමක හරේ දෙවියෙක් කෙරෙහි හරේ පුජ්‍යලයෙක් කෙරෙහි හරි ඔය ඇත්තු බන්දල තිබ්බ ආසාවක් ඇති කළා. ධනෙ මුල් වෙලා හරි එහෙම නැත්නම් නිරෝගී කම මුල් කරගෙන හරි හිතේ සමාධිය මුල් කරගෙන හරි මොක හරි බැඳලා තියෙනවා. එතකොට ඒක මොකන් මොන ගණේටද වැඩින්නේ? ලෝභයට. ලෝභ ගණේක තැම්පත් කළා වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිවත් පුජ්‍යලය බඳවා ගන්නෙ නැතුව නිතරම ඔබගේ ස්වාධීනත්වයෙන් ඔබගේ දෙපයින් ස්වශක්තියෙන් තමන්ට තමන් පිළිසරණ කරගෙන තමන් හැමදාම ශ්‍රාවකයෙක් වෙන ගුණේ නෙමෙයි ඉක්මනින්ම ආචාර්යවරයෙක් වෙන ගුණය පහල කරගන්න මඟ පෙන්වුවා සත්‍ය අවබෝධ කරගන්නකොට අවබෝධ කරගත්තට පස්සේ අපේ වුණත් ශ්‍රාවකයෙක් නොවි ඒගොල්ලන්ට පුළුවන් ආචාර්යවරයෙක් වෙන්න. ඒ කියන්නේ ඒ ශක්තිය උදා වෙනවා. මේ සුදුසුකම උදා වෙනවා. ඒ වගේ අපේ පින්නතුන් ධර්මයේ මතක තියාගන්න ධර්මය සම්බන්ධ කර කර බලන්න අවශ්‍ය කරන්නේ අවබෝධ වෙනතුරු අවබෝධ වෙන කාරණා මේ දේශනාවන් වල කියන කරුණු වලට ගැළපෙනවද කියලා බලන්න පුළුවන්. තමන්ගේ මනස පිහිටා ඇති තැනයි ස්වාමින් වහන්සේ කියන ධර්මයයි එක තැනද තියෙන්නේ දෙතනක ස්ථාන දෙකද තියෙන්නේ කියලා බලන්න. තමන්ගේ මනස තියෙන තැනයි ස්වාමීන් වහන්සේ ධර්මයෙන් දේශනා කරන තැනයි ස්ථානයයි එක තැනට පැමිණුණොත් තමයි ධර්ම ජීවිනෝ ධම්ම ජීවිනෝ බවට පත් වුණා වෙන්නේ. ධර්මයෙන් පෙන්වන තැන තමන්ගේ ජීවිතේ බවට පත් වෙන්න ඕන. මතකය නෙමෙයි. අර මේ මතකයේ තබා ගන්න මතකයේ තබා ගන්න ඒ තබා ගැනීම ජීවිතේ කර ගැනීම උදෙසා තබා ගන්න. එහෙම නැතුව තබා ගන්න එපා අර උගත් කමට වගේ. බලන්න පින්නතුන්ට මේ කරුණුකාරණා මේ ලෝකෝත්තර ධර්මයට පිවිසෙනකොට සමහර අය කියන දේ තමයි මේ බණ අපිට තේරෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනෝ හැම තිස්සෙම තේරෙන කතාවක්. තෝරන කතාවක්, තේරෙන කතාවක් බලාපොරොත්තු වෙනවා. තේරෙනවා කියන්නේ මොකද්ද? විඳිනවා කියන එකනේ. අට වින්දනයක් ඇති වෙනවා සුඛ වින්දනයක්. තේරෙනවා කියන්නේ උපාදානය වෙනවා කියන එකටනේ. තේරෙනවා කියලා කියන්නේ සංඥා වෙන එකටනේ. තේරෙනවා නම් නාම රූප දෙකක් තියෙන්න ඕනේ. තේරෙනවා නම් සලායතන පාවිච්චි කරන්න ඕනනේ. තේරෙනවා නම් පස්ස සිදු වෙන්න ඕනනේ. තේරෙනවා කියන්නේ වේදනාවක්. එතකොට වේදනාවක් නැති අවේදීතයි නිවන් ගුණය අවේදීතයි. ඒ වේදනාවක් නැහැ. ඒ නිසා අර සුපුරුදු වේදනාවල්ම හොය හොයා යන මනසකට මේ ධර්මයේ කිව්වා මෙයා හිතනවා අර වෙනේව වගේ අපිට නිකන් රළුවට ගොරෝසුවට ගැඹුරුවට අහු වෙන්නේ නැහැ මේක. ඒ නිසා කියනවා මොකද කියන්නේ? අනේ තේරෙන්නේ නැහැ තේරුම් අරගෙන වැඩි මිනිස්සු මොනවද තේරුම් ගන්නේ? ලෝභ, ද්වේෂ, මෝහ තේරුම් ගන්නේ. තේරුම් ගන්නවා කියලා ඊට වඩා දෙයක් ජීවිතේ තේරුම් ගන්නවද? නෑ තේරුම් ගන්නේ ලෝභ වශයෙන් යම් යම් දේවල් තැම්පත් කරගන්නවා. ඕ ලෝභෝ නිධානං කම්මානං සමුදයයි ලෝභයෙන් නිදා ගන්න නිදන් කර ගන්නවා ඒව සමුදය කරන්න අලෝභෝ නිධානං කම්මානං සමුදයයි අලෝභේනුත් ඇලීමනුත් තැම්පත් කරගන්නවා. ඒවත් නිදහස් කරන්න. දෝසෝ නිදානං කම්මානං සමුදයාය. දෝෂයෙන් නිදා ගන්න නිදන් කරගන්න ඒවත් දුරු කරන්න. අදෝසෝ නිදානං කම්මානං සමුදයාය. අද්වේෂයෙන්ුත් යමක් තැම්පත් කරගන්නවා නම් ඒකනුත් නිදහස් වෙන්න. හ්ම් මෝහෝ නිදානං කම්මානං සමුදය මෝහේනොත් යම් යම් දේවල් තැම්පත් කරගන්නවා අමෝහෝ නිදානං කම්මානං සමුදය අමෝහේනොත් යම් යම් දේවල් තැම්පත් කරගන්න ඒවයිනු නිදහස් කම්ම නිරෝධාය සංවත්තති කර්මයෙන් නිදහස් වෙන්නේ කර්මයෙන් නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ වචනේ හරි අසිරිමත් විදියට එක් එක් තැන්වලදී එක් එක්කේට ලබා දෙන නිර්වචන මත එහි තියෙන අර්ථ විවරණය වෙනස් වෙනවා. ඒ කොයි විදියට ඒ අර්ථ විවරණය ලබා දුන්නත් නිර්වාණ රසය කියන එක කුළු ගන්වන්න, මතු කරන්න බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරන ඒක බුදුවරයෙකුට රහතන් වහන්සේලාට ආර්ය ශ්‍රාවකයෙකුට අයිති දෙයක් ඒක. බුදුරජාණන් වහන්සේගෙන් දිනක් විමසුණා ස්වාමීනි එක එක වෙලාවට එක එක විදියට නිර්වචන දෙනවා මේ රහතන් වහන්සේලාට. ඒ වගේම ලෝකයේ මිනිස්සුත් එක එක දේවල් වලට එක එක සිද්ධීන් වලට එක එක නිර්වචන දෙනවා. ඉතින් අපි මේක හරියටම හරීම නිර්වචනය මොකන්ද කියලා තේරුම් ගන්න කොහොමද? කවුරු කියන එකද අපි ඇත්තයි කියලා බාරගන්නේ? එතකොට පින්නතුන් මතක තියාගන්නත් එක තේරුම් ගන්නත් එක කියන්නේ නිවැරදිම නිර්වචනය තමයි මොකද්ද? යමක් යමෙක් ලෝභය නැති වෙන්න අර්ථ දක්වනවා නම් ද්වේෂය නැති වෙන්න අර්ථ දක්වනවා නම් මෝහය දුරු වෙන්න අර්ථ දක්වනවා නම් ජීවිතයේ දෘෂ්ටි සංකල්ප වචන වලින් නිදහස් වෙන්න යම් කිසි කෙනෙක් අර්ථ දක්වනවා නම් ඒ තමයි නිවැරදිම අර්ථය. එහෙම නැත්නම් අරය කිව්ව එක මේක මෙයා කිව්ව එක මේම කියලා වචන දෙකක් එක තැන තියාගෙන නිකන් දුක් විඳින්න ඕනේ නැහැ. ඒ වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ. වචනයෙන් අපිට පෙරෙන දේ. වචනය හරහා අපේ හිතට දැනෙන දේ වැදගත්. වචනේ වැදගත් නෑ. ඒ වගේම මිනිස්සෙක් ජීවිතේ කතා කරන දේ නෙමෙයි වැදගත් වෙන්නේ කතා කරන දේ තුල කුළු ගන්වන දේ. එකතු කරන දේ. ජීවත් වෙනවයි කියලා මිනිස්සු කොස්ගස් වගේ ඔය හැමෝම එක වගේ ජීවත් වුණාට මිනිස්සුන් ඇතුලේ තියෙන දේවල් වෙනස් නේ. මිනිස්සෙගේ ජේෂ්ඨත්වයේ, ශ්‍රේෂ්ඨත්වයේ, සිල්වත්කම, ගුණවත්කම, නැනවත්කම ඔක්කොම සතහන් වෙන්නේ අර ඇතුලේ තියෙන ගුණේ. මානසික ගුණේ. නැත්නම් ඉතින් මිනිස්සු හැමෝම එක වගේ. ඒ වගේ වචනත් එක වගේ. ඒ වචන එකම වගේ වුණාට ඒ මිනිසාගේ තුල තියෙන අධ්‍යාත්මික බලය ඒ වචනයට කවලා මිශ්‍ර කරලා එකතු කරලා දෙනකොට ඒ වචනේ වෙනම බලයක් හැදෙනවා. එහෙනම් ඉතින් කාට හරි මේ බණ ටිකත් පාඩම් කරගෙන කියන්න පුළුවන්. දැන් මේ ඕගොල්ලෝ නොදන්න කිසිම වචනයක් කිව්වද මම? නෑ. දන්න වචන ටික කියන්නේ. මේ රටේ ඉන්න සියලුම පඬිවරු, ලෝකයේ ඉන්න පඬිවරු, දාර්ශනිකයෝ අපි නොදන්න වචන එහෙම කියනවද? නෑ. ඒ වුණාට ඒ වචන තුල ඒගොල්ලෝ කුළු ගන්නවන දේ එකතු කරන දේ වෙනස්. ඒ නිසා ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ වගේ අපේ දෘෂ්ටිය තුල සංකල්පය තුළ කුළු ගන්නවන දේ දර්ශනය තුළ එකතු වෙන දේ වැදගත් තමන් එකතු කරගෙන තියෙන දර්ශනය තුළ දිගට ගමන් කළොත් තමන්ට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? මාවතක්නේ පාරක්නේ ඔය පාරේ දිගටම ගියොත් එහෙම Tamanට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා Taman බලන්න. අවසානයේ සැනසෙල්ලක් තියෙනවද? සැනසෙල්ලක් නැද්ද? කෙලවරක් තියෙනවද? කෙලවරක් නැද්ද? රහතුන්ටත් රූප පේනවා. ශබ්ද ඇහෙනවා. ගන්ධ දැනෙනවා. රස දැනෙනවා. ශරීර සීතල උෂ්ණ දැනෙනවා. කුසගින්න දැනෙනවා. අතීතයක් දැනෙනවා. අනාගතයක් දැනෙනවා වර්තමානයක් දැනෙනවා සිතවිලිත් පහළ වෙනවා ඒත් ඒ හැම දෙයක් දිහාම අන් අයගේ වාහන නේද කියලා බලාගෙන ඉන්නවා වගේ වැඩක් ඔබ පාරට ගියාම කොච්චර වාහන තියෙනවද? ඒ ඔක්කොම අපි අනුන්ගේ වාහන කියලයි සලකන්නේ. තමන්ගේ වාහනයට දක්වන කලබලයක්, උනන්දුවක්, ඕනකමක්, උපාදානයක්, සැලකිල්ලක් ඔබට තියෙනවද අනුන්ගේ වාහන කෙරෙහි? නැහැ නේද? කොටිම කියනවනම් නැගලා යන බස් එක අපි නැග්ගා මගදී ගැටුණොත් ආයෙ වෙන බස් එකකට නැග්ගාවා. ආවට පස්සේ අපි හිතනවාද අර බස් එක හදාගන්නත් දන්නේ මග කැඩුනා. අපි වාහනයක ආවා. ඒගොල්ලෝ අපි හොඳින් ගෙනල්ලා දැම්මා. දැන් මේ බස් එක දිගටම ගියක් දන්නේ දැන් ඔයත් කල්පනා කර කරද ඉන්නේ මෙතන ආපු බස් එක ගැන නෑනේ. ඇයි අතහැරලා? හේතුව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, ඒක අනුන්ගේ. අනුන්ගේ බස් එකක්. ඒක ගැන මට හිතන්න පුළුවන් අයිතිය නෑ. ඒකේ හිතන්නේ අයිතිය තියෙන ඒගොල්ලන්ට. අන්න ඒ වගේ හාතුන් වහන්සේලාට අනුන්ගේ වාහන වගේ ඔයත්තන්ට අනුන්ගේ වාහන ගැන දැනෙන දේ තමයි තමන්ගේ අධ්‍යාත්මය තුල ක්‍රියාත්මක වන සියලුම ක්‍රියාදාමයන් ඔස්සේ වේදනාවක් නැහැ. සුඛ වේදනාවක්වත් දුක්ඛ වේදනාවක්වත් උපේක්ෂා වේදනාවක්වත් මමත්වයෙන් ගත්ත ස්වરૂපයක් නැහැ. නමුත් ඔබ තමන්ගේ වාහනේ වගේ තදින් අල්ලගත්ත දෙයක්. සාමාන්‍යයෙන් තමන්ගේ වාහනයක් කෙරෙහි ඕනම කෙනෙක් ටිකක් තදින් අල්ලගෙන පොඩ්ඩක් අල්ලගෙන සාඩම්බර භාවයක් එක්ක ඒක තියෙනවා. ඒක කවුරු ගත්තත් ඒක එහෙම ස්වභාවයක් තියෙනවා. කාලඟක් තියෙනවා. ඒක ලොකු වාහනයක් තියෙන කෙනත් එකයි පොඩි වාහනේ තියෙන ත්‍රී වීලර් මිනිස්සයත් එකයි. බයික් එක තියෙන කෙනාට ඒ බයික් එකත් එකයි. ඒකත් වටන්න දෙන්නේ නැහැ කාට හරි. ඉතින් ඒ වගේ උදාහරණයක් ගෙනල්ලා මම පෙන්වන්නේ එහෙම නෑ රහතුන්ට බැඳීම් නෑ අනුන්ගේ වාහන වගේ දකින්නවා පුහුදුන් කෙනා අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතුවිලි අතීත අනාගත වර්තමාන ඔක්කෝම මම මම මම මාගේ මාගේ මාගේ මගේ ආත්මය මේවා සියල්ල මා කැමති පරිදිම පිහිටත්වා කැමති පරිදි නතු කරගත යුතුය කියලා මමත්වයක් ඇති වෙනවා. එතකොට ඇති වෙන්නේ මොකන්ද? විශාල අවධානමක් අවධානයක් සමග Tamanට ඇති වෙනවා ලොකු හිරිහැරයක්. මනස තුල. මොහතකට හිතන්න ඔය තියෙන පාරේ යන වාහන ඔක්කොම Tamange වුණා නම් මොනතරම් කරදරයක් වේද හිතට. අයි මම වගේ කියන්න ඕනේ හැම දෙයකටම. Tamange නේන නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ පාර දෙපැත්තේ ගෙවල් බලාගෙන යනවා. මේ කිසි ගයක් ගැන අපිට කිසි හැඟීමක් නැහැ. ඇයි ඒ? ඒ ගෙවල් අපේ නෙමෙයි. හැබැයි ওই ගෙවල් අතරේ ඔබේ ගයක් තිබ්බනම් මේ යන ගමන් නිකන් යන්නේ පොඩක් පොඩ වෙලා බැද්ද ගහක් හරි උගුලන දොරවල් බලලා මගුරු දෙල් කඩලා යන්නේ. ඒක ස්වභාවික ක්‍රියාවලියකින් ඒ කාරණේ පෙන්වන්න නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. මානසික උපාදානයේ තියෙන රටාව ස්වභාවය. ඒ නිසා මම කිව්වා නොඇලුණු සිතයි ඇලුණු සිතයි අතර ඇති වෙනස අල්ලපු gederai තම gederai අතර ඇති වෙනස වගේ කියලා. පුතඥයා හැම දෙයක්ම තමන්ගේ ගේ හා සමානව ග්‍රහණය කරනවා අතහැරපු උත්තමයෝ සියල්ල අනුන්ගේ දේවල් හැටියට ග්‍රහණය වෙන්නේ. අනුන්ගේ දේවල් හැටියට ග්‍රහණය වෙනවා කියලා කියන්නේ ග්‍රහණයක් වෙන්නේ නෑ. ඒ නිසා වේදනාවල් ඇති වෙන්නේ, කැක්කුම් ඇති වෙන්නේ, තරහා, කේන්ති ඇති වෙන්නේ ඇතුළෙන්ම නැහැ. මට තරහ යන්නේ මම යම් යම් නීතිපටිපාටි තියෙනවා පිළිවෙලවල් අපි හදා ගන්න ඕන නිසා යම් යම් කරුණු කිව්වට මට තරහ යන්නේ සර වචනයක් සහ තරහයි කියලා කියන්නේ ඒක දෙකක්. ඕන්නම් ඕනතරම් මේ සමාජ ලෝකේ පුජ්‍යලයෝ ඉන්නෝ ඊටාම දේශ සහගත තරහ පුජ්‍යලයෝ ඉන්නෝ හරිම කරුණාවන්ත වචන කතා කරනවා. ඊටාම භයානකයි අදාහ ගන්නත් බෑ. හරිම කාර්මික වචන කතා කරලා ඒ නිසා මේ කටින් කතා කරන වචනේ නෙමෙයි තරහයි කියලා මැනගන්න ඕන. හදවතේ තියෙන කාරණයයි. ඒ නිසා හිතේ තියෙන කාරණේ තමයි කෙනෙක්ගේ හොඳ නරක මනින්නේ මූණවත් කටේ තියෙන දේවල්වත් මූණ තියෙන දේවල් මේවත් පිටින් තියෙන දේවල්වත් නෙමෙයි. හදවත පවිත්‍ර වෙන්න ඕන පිරිසුදු වෙන්න ඕන ගුණගරුක වෙන්න ඕන යහපත් වෙන්න ඕන දැහැමි වෙන්න ඕන සාන්ත වෙන්න ඕන සත්‍යගරුක වෙන්න ඕන එහෙම හදා ගන්න ඕන එහෙම නැත්නම් අපායයි තමන්ට හදා ගන්න පුළුවන්. තමන් අකුසල සිත් ප්‍රතික්ෂේප කරන තරමට අකුසල සිත් ඈත් වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන තරමට සද්ධර්මයේ මෙනෙහි කරන තරමට සද්ධර්මයේ ගලපා බලන තරමට සද්ධර්මයේ ඔබ තුල වර්ධනය වෙනවා. නිසා අපේ පින්නතුන් මේ ලෝකයේ ලැබිච්ච ඉතාම දුර්ලභම වටිනම කාරණය අදාද අදාද තේරුම් ගන්න උත්සාහ කරන්න මතවාද වලින් අයින් වෙන්න. මේ ධර්මය ගැනවත් මතවාදයක් ඇති කරගන්න එපා. නේ මොනවද මතවාද? බෞද්ධ මතවාදය. ක්‍රිස්තියානි මතවාදය. මුස්ලිම් මතවාදය Hindu මතවාදය ජෛන මතවාදයට අනුව මේමයි කියලා නෙවෙයි <clears throat> රූපවාහිනී නාලිකාවන් වල <laughs> කට්ටිය කතා කරන්නේ නේ මේක බෞද්ධ මතය මේක හ්ම් අපේ ආගමික මතය මේක මොකටද පින්වතුනි මතවාද සත්‍ය දර්ශනය මතවාද වලින් තොරයි කිසිත් මතවාද නැත. මතවාදයක් කියන්නේ දැනුමක්. සැකයක් විචිකිච්ඡාවක්. තමන්ගේ නොවන දෙයක්. තමන්ගේ දෙයක් හැටියටම කතා කරන්න පුළුවන් ආර්ය භූමියට පත් වෙච්ච කෙනෙකුට එහෙම නැත්නම් අනිත් සියලු දෙනාම කතා කරන්නේ අනුන්ගේ මතය. දෘෂ්ටි වලින් තොර වූ සීලය තමා තුළ පිහිටියොත් වෘත්ත පද ප්‍රකෝටි සිය ගානක් සමාදන් වූ පුජ්‍යලයට වඩා ශ්‍රේෂ්ඨයි. නිත්‍යින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පූර්ණ දර්ශනයෙන් පූර්ණත්වයටපත් වී දෘෂ්ටි වලින් තොර වුණු සීලය තමාගේ ජීවිතය තුළ පිහිටියොත් එය තමයි ආර්ය සීලය බුදුහාමුදුරන්ගේ සීලය අරහත් සීලය එකයි මාර්ගඵලලාභී සීලය ඒකයි ඒක කෝටියක් ප්‍රකෝටියක් සංවර සීලයට වඩා වැදගත්. එතකොට ආර්ය ශ්‍රාවකයෙක් ළඟ තිබ්බොත් අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් අටසීලය විතරක් තියෙන කෙනෙක් ඒක හරියට මහා පෘථුවිය නම් ආර්ය ශ්‍රාවකයා අර අටසීලයේ විතරක් තියෙන උපාසකයා වැලි ඇටයක් ගන්නට වැටෙනවා. ඒ තරම් දුර්වලයි. මොකද එයාට අටසීලයට බැහැනේ සසර අපායන් වළක්වන්න. සංසාර ගමන ඒකාන්ත කොටම සනසිලි භාවතට යොමු කරා. දුක් පීඩා හිතේ ඇති වෙන දේවල් අවම කරන්න අඩු කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ප්‍රතික්ෂේපය කියන එක එන්නේ නැද්ද ජීවිතේ? ප්‍රතික්ෂේපය කියන එක තියෙනවා. වැරද්ද හා හරි දේ මොකන්ද කියන එක ඕනම කෙනෙක්ගේ ජීවිතේ තියෙනවා. සත්‍ය අවබෝධ වෙච්ච ජීවිතයකක් තියෙනවා. සත්‍ය අවබෝධ නැති ජීවිතයකක් තියෙනවා. එයා වැරද්දක් කරනවා කියන එක තේරෙනවා. අපිට පාරේ මහා මාර්ගේ ගමන් කරද්දී වැරදි පැත්තෙන් ධාවනය කරගෙන වාහනයක් ඉස්සරහට ආවොත් අපි කියනවා කුජලයා වැරද්දක් කළේ කියලා. මුල් දර්ශන සම්පත්තියේදී අර වෙනදා තරහ යනවට විතර වෙනදා බහැලා ගිහිල්ලා ගහන මට්ටමේ කෙනෙක් හිටියන කාරකේ ඉඳලා වචන දෙකක් කියලා බැනලා යන <laughs> මට්ටමට හැදෙනවා. කාර්කේ ඉඳගෙන බැනලා යන මට්ටම කෙනෙක් හිටියනම් ඔහොම තමයි ඉතින් මේ ලෝකය කියලා පුංචි වචනයක් කියලා යනවා. පුංචි වචනයකුත් කියලා යන මට්ටමේ හිටියනම් කිසිම වචනයක් නොකිය සම්ද නැතුව යනවා. ඒක තමයි හොඳ. එක මහත්මයෙක් මගේ ධර්ම දේශනා CD ටිකක් එහෙම අරගෙන ගියා. ආමුදුරන්ට මේව ටිකක් මම මේ විකුණලා මුදල් ගෙනල්ලා දෙන්නම් කියලා මහත්මයෙක්. අරගෙන ගිහිල්ලා ඉතින් එතුමා මේ මාස ගාණක්ම නෑ මාස 6ක් 7ක්ම මගේ ළඟ දුරකථන අංකෙත් තිබුණා. මේ ඉතින් එයාත් එක්ක කතා කර කර ඉන්න ගමන් එක ළමයෙක් එයාගේ මිත්‍රයෙක් කිව්වලු මේ මම දැන් රුපියල් දහස් ගානක CD පොතුත් අරගෙන ඇවිල්ලා තියෙනවා නේද? ඔව්. අර හාමුදුරු කතා කරේවත් නැද්ද? ඔව් ඒක තමයි කතා කරේවත් නැහැ හාමුදුරු කිව්වලු. ඊට පස්සේ ඒ ළමයට කියනවලු කතා නොකරපු එක ගැන හාමුදුරුවෝ මට මං හාමුදුරුවෝ කෙරෙහි තිබුණු පැහැදීම තවත් වැඩි වුණා කිව්වා. <laughs> තවත් වැඩි වුණේ කිව්වලු. ඒ මේ මොකද මේ කතා නොකිරීම ගැන එච්චර පැහැදීමක් ඇති වුණේ. නෑ හාමුදුරුවන්ට මේ මේ ටික ගැන ලෝභයක් තිබ්බනම් කොහොමද සල්ලි ටික වාසුන්නේ. <laughs> ගෙවන්න දුන්නද? කියලා අනිවාර්යෙන් මේ මාස 5ක් 6ක් ගත වෙච්ච වෙලාවේ අහනවනේ. එහෙම කතා නොකිරීම මගේ පැහැදීම දෙගුණයක් කළා දුව. ඒ මිනිස්සයාම ඇවිල්ලා කියපු දේ මම මේ කිව්වේ. හැබැයි ඉතින් ඒ මිනිස්සයාට මේ අනේ හැමදෙරේ මට සනීප දැති වුණා මේ මේක කාටවත් මට දී ගන්න බැරි වුණා කියලා අර ගෙනියපේ වායි ගෙනල්ලා දීලා ගියා මාස 6කට පස්සේ. <laughs> නැවත එහෙම කිව්වා. ඒ නිසා අපි ධර්මය බෙදා දීමයි ඒවයි මුදල් පරමාර්ථ ඒව මේවත් ලබා ගැනීමයි මුදල් පරමාර්ථ තියෙනවා මට නිකන් වැඩ කරගන්න බැරි නිසා අර CD ගන්න ගියාම CD කාර්යයට දෙන්න ඕන CD දෙන්න ඕන කවර මුද්‍රණය කරන්න ගියාම ඒ මනුස්සයාට එහෙත් දෙන්න ඕනේ. ඉතින් අර ඒ වගේ ප්‍රායෝගික දේවල් සඳහා යමක් එකතු කරගන්නවා ඒ වගේම ඒ වගේ නිල්ලා ආයි දෙනවා ආයි වැඩ කරනවා මිසක් මේ මට නම් මොකක්වත්ම ඕනේ වැඩක් කරන්න ඕනනේ නේද දැන් මට බස් එකේ ගියාම මේ මනුස්සයාට මම ආර්ය ශාවකයෙක් නෙකෙන්න <laughs> කියන්න බැරි නිසා ත්‍රිවිල මිනිස්සයාට මම මේ හාමුදුරු කෙනෙක් නිකන් අරයි යන්න කියන්න බැරි නිසා ප්‍රායෝගික දේවල් වලට ඒව සම්බන්ධ කරගන්නවා මිසක් ඒක මාත් එක්ක මගේ ජීවිතෙත් එක්ක සම්බන්ධයක් නැහැ. ඉතින් ධර්මයේ දකින ඕනම කෙනෙකුට එයා දකිනවා මේ ලෝකේ අවශ්‍යතාවල් සහ ආසාවල් කියන්නේ දෙකක් කියලා. අවශ්‍යතාවල් ටික සම්පූර්ණ කරගන්නවා ඒවා පිළිවෙලට කළමනාකරණය කර ගන්නවා, ඉතිරි කර ගන්නවා, සුරක්ෂිත කරනවා. ඒ ඒ ඒ දේවල් වලට. ඉතින් ඕක නෙමෙයිනේ අද අතහැරීම කියලා පෙන්වන්නේ. නිකන් පිටින් දන් දෙන්න, දන් දෙන්න, දන් දෙන්න කියන එක නෙමෙයි. පිටින් දන් දෙන්න නෙමෙයි දෙන්නේ. මනසින් සියල්ලම අතහරින්න. ටිකක් දන් දෙන්න නෙමෙයි සියල්ලම දන් දෙන්න මනසින්. දන් දෙන්න කියලා කියන්නේ කාටවත් දෙන්න කියන එක නෙමෙයි අතහරින්න. කාටවත් දෙන්න උවමනා නැහැ මේ ලෝකේ තියෙන සියල්ල මට අයිති නෑ කියලා තේරුම් ගන්න. මම මේ මගේ අයිතියක් කියලා හදාගෙන තියෙන්නේ. කොටින්ම කියතොත් මට වෙන කෙනෙක් හරි වෙන වස්තුවක් වෙන දේපලක් නෙමෙයි මම මේ දරාගෙන ඉන්න මේ ශරීරය කියන නාමයේ ඉඳලම අයිති දෙයක් නෙමෙයි. කෙස් ගහ නියපොත්තේ ඉඳලම අයිති දෙයක් නෙමෙයි. ඊළඟට මේ ශරීරයම මට අයිති දෙයක් නෙමෙයි නම් හිතෙන් අහලා බලන්න තව ශරීරයක්, තව කෙනෙක්, තව පුජ්‍යලයක්, තව දීපලක්, තව මහ පොළොවක් මට අයිතිද? නෑ. අයිති නෑ. ඉතින් ඒ නිසා සියල්ලම මනසින් අතහරින්න කියලා කියන්නේ මනසත් අතහරින්න ඕන. මනස කියන එක තමයි සියල්ලම අල්ලගත්තා කියන එක තියෙන්නේ. සචේතනා චේතෝ විමුක්තියටපත් වෙන්න ඕන චේතනාව නැති වෙන්න ඕන. චේතනාව කියන්නේ මොකක්ද? චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියන වචනෙකුත් අහලා තියෙනවනේ. චේතනාව නැහැ. සිතුවිල්ල තියෙනවා. රහතුන්ටත් සිතුවිල්ල තියෙනවා. චේතනාව නැහැ. නිරෝධ සමාපatti ඉන්න වෙලාවට මුකුත්ම නැහැ. නමුත් අනිත් වෙලාවට සිතුවිලි තියෙනවා. සිතුවිලි කියන ඒවා මම සඳහන් කරන්නේ එලාම් එකක් වගේ කියලා. මාවර එක කියන්නේ එලාම් එකක් තියෙනවා. එලාම් තියෙනවා කියන්නේ කොහොමද? පහට අවදි වෙන්න ඕන කියලා එලාම් එකක් තියෙනවා. ඒකෝර එලාම් එක වදින වෙලාවට එතකොට සිතවිල්ලක් කියන්නේ අපිට දවසට එලාම් 1යි 2යිද අපි හිතේ තියන්නේ? නෑ. දහස් ගාණක් තියන්න වෙනවා. හා? දැන් මෙතන නැගිටිට පස්සේ කොච්චර දේවල් තියෙනවද? ඒ එලාම් ටික ඔක්කොම තියාගන්න වෙනවා. ප්‍රධාන වශයෙන් සහ අනු වශයෙන්. ඉතින් ඒකට සිතුවිලි කෙනෙක් තුල නැතිවි නැති වෙන්න ඕනද නැති වුණොත් එහෙම මිනිස්සුන්ට මුකුත් කරගන්න බැරි වෙලා යනවා. සිතුවිලි තිබ්බට කමන්නේ අනුන්ගේ වාහන වගේ. පාර යන වාහන වගේ සිතුවිලි තිබුණා. පාර යන වාහන අපිට කරදරයක් නැහැ හැබැයි නිකමත් ගැටලුව ඒ වාහන ටික ඔක්කොම ඔබේ උනානා. නතර කර කර හයි කොහෙද යන්නේ කියලා. කොහෙද මේ වාහනේ මේ වෙලාවේ ගෙනියන්නේ? ඔක සර්විස් කරලාද තියෙන්නේ? ටයර් ගෙවිලා නේද? දැන් අපි සර්විස් කරලාද දන්නෙත් නෑ, ටයර් ගෙවිලාද දන්නෙත් නෑ, ඔක කැඩේද දන්නෙත් නෑ, හැපේද දන්නෙත් නෑ, කොහේ යයිද දන්නෙත් නෑ ඕන එක. අපේ වුණා නම් නතර කරලා අහන කොහෙද ගෙනියන්නේ මේ වෙලාවේ <laughs> කියලා තියෙනවා. එයයි <laughs> ලෝකේ තියෙන පරම සත්‍ය. ඒක ජීවමාන කරගන්න ගැඹුරින් ධර්ම මනසිකාරයේ යෙදෙන්න ඒ වගේම තමා තුළ මේ මහ පොළොවට ඇද දමන ගතිය, ඇද බැඳලා තියෙන ගතිය තියනවද බලන්න. නුවණ වැඩෙන්නේ නැත්නම් ඔළුවට තෙල් ටිකක් හරි දාලා කල්පනා කරන්න පුරුදු වෙන්න. සායිව්‍ය ආකාරීත්වය අඩු වුණාම කොච්චර කල්පනා කරන්න උත්සාහ කළත් කල්පනා වෙන්නේ නැහැ. ඉතින් මම මේ සත්‍යයන් තේරුම් කරගන්න කාලේ මේ ඔළුව පල්ලෙහාට දාගෙනත් ඇඳේ ඉඳගෙන මේ බණ ඇහුවා මොකද මොලේට ලේ බහැලුවත් මොලේ පෑදෙයි කියලා. නම් මං කියන්නේ එහෙම කරන්න ඕනේ කියන කතාවක් නෙමෙයි මං කරපු උත්සාහය. ඈ අර ව්‍යායාමෙමත් කළා පුරුද්දක් තිබුණු නිසා ඔළුවෙන් හිටගෙනත් කල්පනා කළා මේ බණ අහනවා මොලේට ලේ බහැලා කකුල් දෙක හරිය තියෙන මොලේට එනවනේ එතකොට නැත්නම් මේක මේක ඉච්චර ගැඹුරු නම් මේක ඇයි මට තේරෙන්නේ නැත්තේ සියල්ල තේරෙලා හරි කොහෙන් හරි පොඩි අණුවක් හරි තිබුණොත් නෑ තේරෙන්නේ නෑ අනිත් ඔක්කොම නෑ. ඒ වුණාට එක එක අණුවකින් එක දෙයකින් එයා බැඳිලා ඉන්නවා. ඒත් එතකොට සත්‍ය අවබෝධ වෙන්නේ ඒ අණුවත් කැඩුනොත් තමයි නැති වුනොත් තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඒක නිසා කියනවා අශේෂ විරාග නිරෝධෝ. විරාගය කියලා කියන්නේ බැඳීම. මේ රාගය කියන්නේ බැඳීම, විරාගය කියන්නේ නොබැඳීම. අශේෂ කියන්නේ ඉතුරුවක් නැතුව බැඳීම් වලින් නිදහස් වෙන්න ඕනේ. කියන්නේ කුඩා බැඳීමක්වත් නැහැ. අධ්‍යාත්මික වශයෙන් කිසිම දෙයකට සත්‍ය අවබෝධය සමග ගැඹුරු මනසේ කියන්නේ පිටින් මනසේ තියෙන ඒ දේවල් ප්‍රායෝගික අවශ්‍ය කරන දේවල් නිසා ගැඹුරු මනසේ නැහැ කුඩා බැඳීමක්වත් ඒ නිසා චිත්ත පාරිශුද්ධත්වය මනෝ සංවර සීලය එතන පිහිටනවා. ඒ ගති පුරුදු එහෙම ජීවිතය තුල තියෙනවා. ගති පුරුදු තියෙනවා. ඒ ගති පුරුදු ක්‍රමානුකූලව අඩු වෙනව සංසිඳෙනව රහත් භූමියට වගේ යනකොට. ඒත් වාක් විලාසය ක්‍රියා විලාසය යම් යම් පුරුදුතාවයල් තිබුණොත් ඒත් එහෙම තමයි දැන් පොඩි කාලේ ඉඳලා වං අතින් ආහාර අනුභව කරන්න පුරුදු වෙච්ච කෙනෙක් මහාන වෙනවා මහාන වුණත් වං අතින් අනුභව කළයි රහත් වෙනවා රහත් වුණත් වං අතින් අනුභව කළයි ඒ වෙනස ඇති කරන්න බෑ ඊට පස්සේ මේ ලෝකෝත්තර සත්‍යයටපත් වුණාට පස්සේ ලෝකෝත්තර සමාධිය කියන්නේ මොකක්ද කියන එක අඳුනගන්නවා. ඊළඟට ලෝකෝත්තර සමාධිය වැඩි වීම තුලින් ඒගොල්ලෝ සකුදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵලවලටපත් වෙනවා. ලෝකෝත්තර සමාධිය අඳුනගන්නතුරු පළවෙනි මාර්ගඵලයටපත් වෙනතුරුම තියෙන විදර්ශනා ධූරය. භාවනා ධූරයක් නැහැ. ලෝකෝත්තර සත්‍ය අවබෝධයෙන් පස්සේ භාවනා ධූරය. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය චේතෝ විමුක්තිය පහළ වෙන ලෝකෝත්තර සත්‍යය. චේතෝ විමුක්තිය කියන්නේ යමකට තියෙන ආසත්ත බව. සිතුවිල්ලෙහි මගේ බව තමයි චේතනාව කියලා කියන්නේ. ඒ කියන්නේ කුසල කුසල බර වීම. කියන්නේ පෞපින් වශයෙන් සුඛ වේදනා වශයෙන් දුක් වේදනාව වශයෙන් බර වීමක් තියෙන මේ චේතනාව කියන්නේ ඒකයි. ඒකට චේතනාව මිශ්‍ර කළාම තමයි අර මං කිව්වේ මගේ වාහනේ වෙන්නේ මගේ ඉඩම වෙන්නේ චේතනාවේ. දැන් ඔබේ ඉඩම ඔබ අල්ලගෙන ඉන්නේ කොහොමද? ඔප්පුවෙන්ද? චේතනාවේ. ඔප්පුවෙන් ඇලීම එහෙම තිබුණා. ඒක මං කියන්න දෙන්නේ කියලා කාටවත්. චේතනාවෙන් ඇලීම නැති කරගන්න. එතකොට චේතෝ විමුක්තිය ඇති වෙනවා. කිසිම දෙයකට චේතනාවෙන් ඇලෙන්නේ එතකොට කර්ම ඡය කළා. කර්මපතයකට එන්නේ නැහැ. චේතනාව මිශ්‍ර කරලා කළොත් නේ කර්මපතයකට එන්නේ. සරල උදාහරණයක් ගන්න පුළුවන් පුංචිම දරුවෙක් පොඩි දරුවෙක් කවුරුදු අවුරුදු කියන්නේ මාස 6 7 8 දරුවෙක් පොඩි බුදු පිළිමයක් හදලා එයා ඒක ඒක දුන්නොත් අතර එයා ඒකිනුත් සෙල්ලම් කරයි. හැබැයි චේතනාවෙන්ද නැහැ. චේතනාවෙන් නෙමෙයි. දන්නේ හ්ම් සමහරලාට පුංචි කූඹුවෙක් හරි දැක්කොත් එහෙම අතින් ගහලා ගහලා තල්ලා දායි. චේතනාවෙන්ද නෑ. පෞසිද්ධ වෙනවද පෞසිද්ධ වෙන්නේ නෑ. හැබැයි පොඩ්ඩක් හිතාමතා මෙයා මාව කෑවා තරහා ගිහිල්ලා හේ මේ කළා මෙයාට විපතක් කරන්න ඕන මෙයාව මරලා දාන්න ඕන කියලා මරලා දාන මට්ටමට ලොකු වුණාම නම් හරි. එතකොට හරි. හැබැයි නිකන්වත් හදාගන්නෙත් දන්නේ නැහැ පව් කරන මිනිස්සු මම මේක පවද්ද කියලා දන්නේ නැහැ. ඕ මල <laughs> කියලා මරන්න පටන් ගන්නේ දන්නේ කුකුල්ලෝ එහෙම. ඈ? ඈ? චේතනාවෙන් නෙමෙයි මම මැරුවේ නිකම්ම මැරුවේ කියලා. කපටිකම් කරන්නත් පුළුවන් ඕනන්නේ. ඒ වුණාට හිතට කපටිකම් කරන්න පුළුවන්කම නැහැ. මදුරුවෙක් එහෙම වැව්වහම ඕම් මං චේතනාවෙන් නෙමෙයි මෙන් ගහනවා කියලා ගැහුවා. දැන් ওই මදුරුවෝ හිතලා හිතලා මරන වැඩකුත් තියෙනවා. එහෙම නැත්තම් ඉබේට අත වැදිලා හොස් කාලා මැරෙන ස්වභාවෙනුත් තියෙනවා. නේද? පිහදාන කරන්නේ ඉතින් මං කියන්නේ මදුරුවෝ බොහොම ඇති කරන්න කියලා කාටවත්. මදුරුවෝ මරන්න කියලා කියන්නේ නැහැ. ඒ වයින් සුරක්ෂිත වෙන්න වැඩපිළිවෙළවල් හදා ගන්න ඕන. හුණු කරපොත්තු උනත් එන්නේ ඉඩ හසර තිබුණොත් නේ ඒ තැන්වල ඉන්නේ එන්නේ නැති වෙන විදියට දැල් ගහලා මේ මේ හදා ගන්න උන්ට වහ දීලා මරලා නිකන් පව් පුරව ගන්න නැතුව. මේක ගෙදරකින් දානගෙන ආවා. ඒකේ තිබුණ කරපොතු අඬුවා ගියා. මට ඒ ගෙදර දාන්නෙත් එක්ක එපා වුණා. මොකද කියලා බලනකොට අර ගේ ගෙදර මේ මේ කරපොත්තෝ මැරෙන්න මෙව දානවා. හුණු කූරු ගහනවනේ හැමතැනම අඳිනවා. උන් ඒවා කාලා මැරෙනවා. ඒවත් එක්ක කරපොත්තගේ අඬුත් එහෙම මෙහෙ විසි වෙනවා. ඉතින් ඌලගේ ගැලවිලා. ඉතින් ඔය ඉඳලා හිටලා ඒ වගේ අඬු දෙක තුනකුත් හම්බ වෙනවා ඉතින්. <laughs> ඉතින් ඒ නිසා ඒ වගේ සත්ත්ව මරන්න එපා. ඉතින් ওই හූනු හේ මෙහි ඉන්න අපේ ස්ථානයේත් අපිටත් ඔය යම් යම් අලාභ පවා කරනෝ විදුලි මේවයි අස්සේ රිංගල උම් මැරලා විදුලිය වැදිලා ඒ වුණත් ඉතින් අපි නිතරම හිතන්න පුරුදු වෙනවා මොකද්ද මම එන්න කලින්නේ ඕගොල්ලන්ගේ પરම්පරාවේ අය මේ හරිය ජීවත් වුනේ ඉතින් ඔයාලටත් මේක ආයේ මම දැන් මගේ පන්සලේ විතර හූනු නැති වෙදි කොහෙවත් අද හැම තැනම හූනෝ ඉන්නවා ඔව් ඉතින් මේ හූනන්ඩුවාම මුකුත් කරන්න හරි මෙහෙ යන්න එපයි කියලා කිව්වොත් එහෙම මට මොකක්ක් ගමනක් යන්න හම්බෙන්නේ නැහැ. මොකද නිතරම අඬනවා. යම් යම් දේවලුත් තියෙනවා ඒවයි නැහැ කියන්න බෑ. එයාගේ සංවේදී ශක්තිය වැඩි. සූනම්ගේ තියෙනවා අපේ මිනිස් ආකර්ෂණ බලයන්, චිත්ත ආකර්ෂණ බලයන්, නිමිති බලයන් යම් යම් දේවල් සත්වයන්ට කීමේ හැකියාව තියෙනවා. එයා හරි මේ ලයිව් සතෙක්නේ. සජීවි සත්ත්ව සතුන් සජීවි මිනිසාට වඩා. මිනිසා ප්‍රෝඩාකාරීනේ. කපටි බුද්ධියක් තියෙනවා. සතාලේ එච්චර කපටි බුද්ධියක් නැහැ. දැන් හේව මොකුත් නැහැ. එයාගේ ඇති වෙන දේ එයා ඕන තැනක ප්‍රදර්ශනය කරනවා. බුරන්න හිතුවනම් බිරුවා. කන්න හිතුවනම් හපා කෑවා. එච්චරයි. සජීවී. ඒ වගේ අර සජීවී බුද්ධියකට එවලෙම දැනෙන චිත්ත තරංග තියෙනවා, ස්වභාව ලක්ෂණ තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. අපි සමහරලාට ඒවා මේ බාර ගන්න නැති එක තමයි ප්‍රශ්නේ මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා දන්නේ නැති නිසා සැකයි. මොකද හරියට සජීවී ඥානය කියන කවදි කරගත්තට පස්සේ ඒ සජීවී ඥානය තුලට පහළ වෙන ස්වභාවික සජීවී දේවල් ඇත්ත. ඒව බොරු නෙමෙයි. වෙනස් වෙන්නේ නැහැ. යමක් පවතිනවා නම් ඒ පවතින විදිහටම අධ්‍යාත්මික සිතට තේරෙනවා ඒක ලෝභ ද්වේෂ මෝහ නිසා නෙමෙයි. ලෝක ක්‍රියාත්මක වෙන යම් સિદ્ધාන්තයක් පෙර දැනෙන්න පටන් ගන්නවා. බලක් කරනවා. තමා තුළ හොඳ කර්ම බලවේග තිබුණොත් හොඳ පැත්තට තමන්ව ඉබේම ඇදගෙන ඇදිලා යනවා නරක බලවේග නරක ශක්තියින් තිබුණොත් කෙනෙකු නරකට ඇදගෙන යනවා ඒ නිසා චේතනාව පැහැදිලි වීම පිරිසුදු වීම වැදගත් චේතනාව නිරුද්ධ කිරීම ඊටත් වඩා වැදගත් සාමාන්‍ය ජීවිතයේ චේතනාව පැහැදිලි කරගෙන ජීවත් වීම වැදගත්. චේතනාව නිරුද්ධ කළොත් ඊටත් වැදගත්. ඒ චේතනාව නිරුද්ධ කරන්නේ ඕන වැඩක් කරන්න නෙමෙයි. චේතනාව නිරුද්ධ කරන්නේ සම්පූර්ණයෙන්ම පුජ්‍යල ජීවිතයේ තිබෙන ක්ලේශ තත්වයන් නැති කරලා සම්පූර්ණ නිදහස ලබන්න. ඒක අනුක්‍රමයෙන් තමයි වඩා වර්ධනය වෙලා යන්නේ මුලින් දර්ශන ශක්තිය ඊළඟට භාවනාමය වශයෙන් ඒ ලෝකෝත්තර සමාධිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේම ලෝකෝත්තර වශයෙන් වැඩිලා තියෙන්නේ ඒ වැඩිච්ච දේ භාවනාමය වශයෙන් වැඩෙනවා වඩනකොට ඒ කෙලෙස් නැති පීඩා නැති චේතනා කර්ම නැති අතීත අනාගත වර්තමාන නැති රැය දහවල නැති සුඛ දුක්ඛ උපේක්ෂා නැති විතරාග විත දෝෂ විහිත මෝහ අවේදීත සනසිරදායක ඒ මහත්ඵල මහානිසංස උත්තුංග කුසලය උත්තුංග චිත්ත බලය ලෝකෝත්තර සමාධිය තමා තුළ පහළ වෙනවා ඒක සංඥාවක් නෙමෙයි ඒක වචනයක් නෙමෙයි. ඒක සමාධියක් නෙමෙයි. ඒක කරුණක් නෙමෙයි. ඒක කොහෙවත්වත් තියෙන දෙයක් නෙමෙයි. ඒක කාටවත් වචනයකින් කුළු ගන්වලා අන්න අහවල් තැන තියෙනවා උතුරේ දකුණේ වමේ දකුණේ උඩ යට සරස තියෙනවායි කියලා කියන්න බෑ. අහවල් වර්ණයෙන් හැඩයෙන් නමින් යුක්තයි කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසාම තමයි විශිෂ්ට ඥාණයෙන් මේක තේරුම් කරගන්නේ. ඇත්තෙන්ම අපිට මේ නිවන ඔප්පු කරලා පෙන්වන්න කිව්වොත් එහෙම බෑ ඔප්පු කරලා පෙන්වන්න බෑ. එයා දිනු. අපිට කරන්න බෑ ඒක තහවුරු කරලා පෙන්වන්න බෑ අඥානයෙකුට. ඥානවන්තයෙකුට කියන්න පුළුවන්. අඥානයෙකුට බෑ. මොකද අඥානයට සමහර වෙලාවට මේ ඇත්තක්ම වුණත් එයාගේ ඉස්සරහා ගෙනල්ලා තිබ්බොත් අඥානය ඒක ඒක නෙමෙයි කියන්න තිබ තියෙනවා. නිසා වටිනාම සම්පත ප්‍රඥාවයි ප්‍රඥාව දියුණු කරගන්න බුදුහාමුදුරෝ දේශනා කළා. කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනසෝ මනසිකාරයයි ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය. ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය කියන්නේ මේ කයෙන් හසුරුවන මේ බිම්බලන් යන උඩ බලන් යන කතන්දර නෙමෙයි. දෘෂ්ටිය සංකල්පය වගේ දේවල් හදා ගන්න ඕන. මනස ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කරන්න ඕන. ඕනනම් සද්ධර්මය අවබෝධ කරගෙන මේ ඔලිම්පික් තරගාවලියට දුවන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ පින්නතුන් අර අධ්‍යාත්මික සංවරයතාවයේ ඉඳලා බාහිරයට එන්න බැලුවා නම් හරියි. සිත කය වචනේනේ සංවර වෙන්න ඕන ක්‍රමය පිළිවෙල සිත කය වචනේ. කය වචනේ සිත නෙමෙයිනේ සිත කය වචනේ අධ්‍යාත්මයේ ඉඳලා එන්න පිටට. එතකොට ඒක සත්‍යවාදී. දැන් කරන්නේ කට්ටිය එකන වෙන පිට ඉඳලා ඇතුළට යන්නේ. පිට ඉඳලා පිට සංවර කරගෙන ඊළඟට වචන සංවර කරගෙන තෙරපගෙන හිත ඉඳලා නිසා මුලින් ආරම්භ වෙන්න ඕන හිත ඕනම කෙනෙක්ගේ වැදගත්කම තියෙන හිතේ තියෙන දේ තමයි. හිතේ තියෙන දේ පිරිකුත් දෙයක් නම්, පාරිශුද්ධ දෙයක් නම්, පැහැදිලි දෙයක් නම්, තමන්ට සැනසෙල්ල දනවන, සුවය දනවන දෙයක් නම් ඒක හොඳයි. හැමතිස්සෙම තමා තුළ තියෙන අඩුව කුමක්ද කියලා බලන්න මේ ලෝකයෙන් නිදහස් වීමට තියෙන බාධාව කුමක්දයි සොයන්න. පිට බලන්න එපා. පිට කාගේවත් කවුරුවක්වත් ආ අලුතෙන් දෙයක් එයි අලුතෙන් දෙයක් එයි කියලා කියන්න එපා. එකම නිර්වාණ රසය යුක්ත මේ කරුණු ටිකම තමයි අපි හැමදාම විවිධ ස්වરૂප වලින් කියන්නේ. ස්වરૂපේ වෙනස් වුණාට කරුණ වෙනස් වෙන්නේ නැහැ. සමහර අය කියනවා ආ ගිය මාසෙට වඩා මේ මාසෙ හොඳයි නේ දේශනාව. ආ ඊයට වඩා හොඳයි නේ අද දේශනාව. ඉතින් අපිට hina. අපිට hina යන්න මට hina යන්නේ නැහැ. නමුත් ඒ ඒ කාරණේ තුල තියෙන ඒ අඥානකම. කියන්නේ ඊයේ ඒකට වඩා අද දෙයක් කිව්වයි කියලා හිතෙන්නේ තේරිච්ච විදිහ. ඉතින් කමන්නේ ඊයට වඩා අද මොනව හරි ඉගෙනගෙන තියෙනව නේද කියලා සතුටක් දැනෙනවා. නමුත් ඊයට වඩා දෙයක් අද දේශනා කරේ නැහැ කියලා මම දන්නවා. ඒ නිසා කට අරගෙන බලාගෙන ඉන්න එපා හෙට අලුත් දෙයක් කියයි හෙට අලුත් දෙයක් කියයි කියලා නෑ ඒක මම කියන්නේ පින්නතුන් මේ ධර්ම සංඛාරයට වැටෙන්නේ නැතුව ධර්ම ගවේෂණයට යන්න කියන කාරණේ මතක් කරන්න. සමහර කලාතුරකින් කියන්නේ ධර්ම සංඛාරයට වැටෙනවා. ඉතින් ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් කොහෙන් හරි පටලවාගෙන කෑ ගහනවා පොඩි ළමයි වගේ තමයි. ඉතින් පොඩි කාලේ ඉතින් පොඩි ළමයි කටුවිත්තක හරි පැටලුනාම යාට ඒක අරගන්න තේරෙන්නේ නැහැ. නිකන් කෑ ගහනවා. ඒ පොඩි ළමයි තමයි අධ්‍යාත්මික වශයෙන් ගත්තහම. ඉතින් පටලවාගෙන කෑ ගහන්න නැතුව අර අලුත් කාරණයක් අහන්න ඕනේ කියන අදහස පැත්තකට දාලා ඒ කියන්නේ අහන්න එපයි කියන එක නෙමෙයි අහන්න අර සංකල්පේ නැති කරන්න. බණ අහන්න බණ අහන තරමටම තමයි සත්‍ය අවබෝධය වෙන්නේ. නමුත් අර අර සංකල්පේ විතරක් ඒ සංකල්පයට පමණක් ආසත්ත වෙලා ඉන්න එපා අලුත් අලුත් දෙයක් අලුත් දෙයක් අලුත් දෙයක් කියයි කිය. මේ කියපු දේ හරය බලන්න යන්නේ නැහැ. අර හරක් වගේ තමයි. උන්ගේ මෙහා පැත්තේ වැටේ තනකොළ කොච්චර නිල් පාටද තිබ්බත් ඌට ඊට වඩා පොඩ්ඩක් කොළ පාටට පේනවලු අල්ලපු වැටේ. ඌ හොම්බ දාලා කන්නේ එහා පැත්තේ තියෙන වැටේ. නේද? ඈ සමහර ඒ ඒ ඒ වගේ මේ අර අදට වඩා තේරුම් ගත්ත දෙයට වඩා හෙට දෙයක් එහා පැත්තේ තියෙනවයි කියලා හිතන්න එපා. අද තියෙන දේ අද කියපු දේ හරියට තේරුම් අරගත්තද කියන ප්‍රශ්නය ගොඩනගන්න. සමහර මහත්තුරුත් එහෙමයිනේ. තමන්ගේ නෝන කොච්චර ලස්සනම අර එහා පැත්තේ අල්ලපු වැටේ ගෙදර වැඩකාරී දිහා හොරෙන් බලනවා වැටේ. තාප්පෙන් ඉස්සෙලා. එහෙම කරනකොට මම දන්නේ සමහර අය කියන කතා. ඒ කියන්නේ අර හරකගේ ගතියම තමයි ඒක. තමන්ගේ වැටේ තියෙන තනකොළ නිල් පාටට පේන්නේ ඈ. අල්ලපු වැටේ තියෙන තනකොළ පොඩ්ඩක් කොළ පාටට පේනවා. ඒ නොසෑහෙන කමේ තියෙන ගුණේ ඒ නිසා අර ලද පමණින් සතුටු වෙනවා කියලා කියන්නේ මේ ඇති කියලා හිතනව නෙමෙයි. ඒ ලබාගත් දෙහි තුල තියෙන හරය අත්දකින්න ඕන භුක්ති විඳින්න ඕන. ඒක ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්තම් ඉතින් දියුණුවක් වෙන්නේ නැහැ ලද දෙයින් සතුට වුණොත්. විශේෂයෙන් ධර්ම ගමනේ යද්දී ලද දෙයින් සතුට වෙන්න එපා. අදට වඩා හෙට වර්ධනයක් අධ්‍යාත්මය තුල බලාපොරොත්තු වෙන්න. Tamanට තේරෙනවා Tamanගේ ලෝභ, ද්වේෂ, මෝහ නිවෙන තරමට Tamanගේ සංවරය දර්ශනය ශක්තිය ඇති වෙනවා. ඊළඟට Tamanට පුළුවන් හොඳම දාණය තමයි මිතුරන්ට යහල් ඕනම කෙනෙකුට හොඳ දෙයක් නේද සද්ධර්මයේ දානය කිරීම. එක්ක යොමු කිරීම එක්ක නැත්තම් තමා විසින් මේගොල්ලන්ට අනුශාසනයක් කිරීම ඒගොල්ලන්ගේ ජීවිතය අලෝභ ද්වේෂ ආමෝහයට ඇති කරගන්න උදව්වක් කිරීම. අද ගෙවල් වල තියෙන මොකන්ද? ගෙවල් වල දෙන්නේ ඉතින් මස් මාළු කෑම දානේ. අරක්කු සිගරට් දානේ. කොහෙද යන්නේ? ඇති ප්‍රතිඵලය මොකන්ද? පැය හතරයි බඩේ තියෙන්නේ. ඉවරයි. ඕක මට කිව්වේ හිඟන්නේ. හිඟන්නේ කෙනා හැමදාම ඔය භාවනා මධ්‍යස්ථානයක ඉඳි මගේ මිනිස්සයට ඔය කිරිපිටි සීනිත ඒගොල්ලෝ ලොකු බෑග් එකක් හදලා දෙනවා. මේ මිනිස්සයා ඇත්තෙන්ම මේ පිළිකා රෝගියෙක්. ගෙඩි පිළිකා හැදිලා හැම තැනම ගෙඩි දැක්කහම හරි දුකටපත් වෙනවා දැක්කහම. ඉතින් මේ මිනිස්සයා හැමදාම පින් දීලා වැඳලා අඬලා යනවා. මේ මනුස්සයගේ අසරණකම කියලා මං ඉස්සර එහෙම රස්සාවක් කරගෙන සතුටින් හිටියේ කියලා කියනවා මේ ඉතින් ඒ නිසා. ඉතින් මං දවසක් හිතුවා මේ මිනිස්සයට මේ මේව දීලා වැඩක් නැහැ. මං දන්න දර්ශ සද්ධර්මයෙන් අනුශාසනා කරන්න ඕන කියලා. එහෙම අනුශාසනයක් මං කළා විනාඩි 45ක් හිඟන්නෙක් වෙනුවේ. මේ මිනිස්සයා කියනවා අපි හිඟන්නුනේ හාමුදුරුවෝ අපිට කවුරු බන කියන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඔබ වහන්සේ අපිට බණ කිව්වා. ඉතින් සුපරේ මිනිස්සයා ප්‍රකාශ කළා මේ අද දුන්නු දෙයේදී දීර්ණේ වෙලා යන්නේ හැමදෙරනේ වෙනද ඔබ වහන්සේ ලබා දුන්නු දෙය ඒක සුමානෙන් සතියෙන් ඒව කාලා බීලා ඉවර වෙනවා හද දුන්න දේ ජීවිතේ පුරාම තියෙවි මට කිව්වා. ඒ මිනිස්සෙන් මම හිතන්නේ ජීවිතේ මොනවා හරි විශේෂ දෙයක් ඒ මිනිස්සෙගේ ජීවිතය තුලින් දැනුණා. ඒකට හේතුව වේගය එහෙම ඇති වෙන්නත් හේතුව හොඳට හිටපු මිනිස්සෙක් අසරණ වෙච්ච කෙනෙක්. ඒ වගේම බුද්ධිය ඥානය තිබිච්ච කෙනෙක්. එමත් තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේම තමන්ගේ ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව පුදුමාකාර දුක්ඛ සත්‍යයක් ප්‍රඥාවෙන් නෙමෙයි ප්‍රායෝගිකව ජීවිතය අත්විඳින කෙනෙක්. ඒ නිසා එල්ලෙන්න වැලක් නැතුව මැරෙන්නත් බැරුව ජීවත් වෙන්නත් බැරුව ඉන්න මිනිස්සෙක්. ඉතින් එහෙම එකේ එහෙම එකේ ඉතින් මේ මිනිස්සෙට විශාල අර පටාචාරාවට වගේ ලොකු බලයක් හට ගන්නවා. මේ සත්‍ය අවබෝධ වෙන මිනිස්සෙගේ ජීවිතේ යම් කිසි සුවයකට පරිවර්තනේ වුණා. මේකෙත් තියෙන එක එක සුව දැනෙන අවස්ථා ගණනාවක් තියෙනවා. එක අවස්ථාවක් තියෙනවා ලෝකෝත්තර ධර්මය යනු මෙයයි කියලා හඳුනා ගැනීමම ජීවිතයට විශාල සහනයක් ඇති කරගන්න අවස්ථාවක්. ඒකක්. ඊළඟට ඇති ලෝකෝත්තර සත්‍ය පරමාර්ථ වශයෙන් අවබෝධ කර ගැනීමේ අවස්ථාවක්. ඒ කියන්නේ ලෝකෝත්තර සත්‍ය මෙයයි පමණක් නෙමේ ලෝකෝත්තර සත්‍ය තමන්ගේ ආත්මය හා ජීවය වෙලා ධර්මය හා මම යන දෙදෙනා දෙදෙනෙක් නොවන විදියට ධර්මය හා මම කියන්නේ එක් අයෙක් හැටියට ලෝකයේ පෙනෙන සත්‍ය අවබෝධය ඇති වෙනවා ඊළඟට ඒක සමාධි වශයෙන් වැඩෙන සත්‍ය අවබෝධය වෙනවා ඊට පස්සේ ඒවා නිරෝධ වශයෙන් වැඩෙන සත්‍ය අවබෝධය වෙනවා. ඒ වගේ සත්‍ය අවබෝධ ගණනාවක් තියෙනවා. ඒ හැම හැම පියවරකදීම අපි නිවනට තමයි ලං වෙන්නේ. දැන් අපි සිරිපාද යන්න ගියාම අපිට අවස්ථා කීපයක් තියෙන විශාල ගිමන් හරින නේද? හැරමිටි පාන, ඉදිකටු පාන, එහෙම කියලා එක එක තැන් තියෙනවා, සිද්ධාන්ත තියෙනවා. ඒකෙන් අපි අදහස් කරන්නේ ඒක තැනකට ගියාම සිරිපාදයට අපි ලං වුණා කියලා. ඒ වගේ අපි සැනසෙල්ල පැත්තට කුමන කුමන හරි පියවරවල් වලින් ලං වෙනකොට දේශකයෙක් හැටියට අපිට තියෙන්නේ පින්වතුන් ගැන සන්තෝෂයක් සතුටක්. ඒ කියන්නේ මිනිස්සෙක් නිවෙනවා හැබැයිම නිවෙනවා කියන ආරංචිය අපිට දැනෙනවා නම් අපිට කියනවා නම් ඒක ගොඩාක් වටිනවා. ඒ නිවීම සිද්ධ වෙන්නේ මගේම දේශනාවේ ශක්තිය පමණක් නිසා නෙමෙයි ඔබ මුල ඉඳලම ඔබේ ප්‍රඥාව දියුණු කරගත්ත ආකාරය නිසා ඒ වගේම තවත් ස්වාමින් වහන්සේලාගේ නොයෙකුත් අනුශාසනාවල් වලින් ඇති කරගත්ත ධර්මඥාන අනුශාසනාව නිසා ඒ වගේම මෙහෙන් අහපු කරුණු කාරණාවල තියෙන කාලාන්තරයත් තිස්සේ අහන කරුණු කාරණාවල තියෙන බලය නිසා ඒ වගේම මේ මොහොතේදී අපිට ප්‍රායෝගිකව හසු වෙන ඊට අදාළ කරුණත් නිසා කියන මේ කරුණාකාරණා සියල්ල ඒක රාශී වීමෙන් තමයි කෙනෙක් තුල සත්‍ය අවබෝධ වෙන්නේ ඇත්තටම අද ඔබ සත්‍ය අවබෝධ කරගත්තොත් ඒ ගෞරවය ඔබට මුලින්ම අයන්න උගන්වපු ගුරුවරයා ළඟටම යනවා. ඒක හැමෝටම බෙදලා යන දෙයක්. ඒ නිසා මොකද ඒ අයන්න නැත්තම් කොහොමද අපි මේක අහන්නේ? නේද? ඒ නිසා හැමෝටම බෙදලා යනවා තමාගේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන විශේෂයෙන්ම ඒ වගේම කල්යාණ මිත්‍රත්වය හා සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන හැමෝටම මේක අයිති වෙන සත්‍යයක් ඇත්තෙම කියනවා නම් තේරුම් ගත්තේ සත්‍ය හැටියට එක දෙයයි කිසිම දෙයක් අයිති නැහැ කියලා. කිසිවෙකුට අයිති නැහැ. නමුත් ඒ පරමාර්ථය ඒ ලෙස ඒගොල්ලන්ට දැනුණට ඒගොල්ලෝ මේ ලෝකේ තියෙන දේවල් නාඳුනන කෙනෙක්වත් ඒව ප්‍රතික්ෂේප කරන කෙනෙක්වත් පිළිකුල් කරන කෙනෙක්වත් විවේචනය කරන කෙනෙක්වත් යුතුයකම සහ පැවැත්ම කල යුත්ත සහ නොකල යුත්ත කතා කල යුත්ත හා නොකල යුත්ත පිළිබඳව මන අවබෝධයක් තියෙන කෙනෙක්. එහෙම මොකුත් විකෘතියක් වෙන්නේ ඒ දේවල් මනාව ඊටත් වඩා හොඳින් මෞපිය සැලකිලි ස්වාමීන් වහන්සේලාට තියෙන ගෞරවය ක්‍රමවත්ව සහ විධිමත්ව සහ පිළිවෙලකට විද්‍යාත්මකව කරන කෙනෙක් බවට පත් වෙනවා. දානයක් දෙනවයි කියලා වුණත් අර බොරු වැඩ කරන එකක් නැහැ. ඒකේ ක්‍රමවත් සහ වැදගත් පිළිවෙලට කරන්න ඕනේ. යුතුයකමක් ඉෂ්ට කරනවායි කියලා වුණත් ඔය මොනෝ මොනෝ හරි ගෙනියන එකක් නෑ. අම්මට මොනෝ හරි අවුරුද්දට ගෙනියන්න ඕනේ කියලා සුපර් මාකට් එකට ගිහිල්ලා මොනෝ මොනෝ හරි බෑග් එකේ දාගෙන යන එකක් නෑ. ඒ දේ වුණත් විධිමත්ම කරයි. දැන් අපි බලන්න ඕන මොකද මේ චීස් බටර් ඒව මේ මේ සැමන් ටින් ටිකක් දාගෙන ගිහිල්ලා දෙන එකද තියෙන්නේ. එහෙම නැත්නම් ක්‍රමවත්ව මේ මොහොතේදී අම්මගේ තාත්තගේ ජීවිතේට මොකද්ද ඕන? රාජුනිකව. එයාට ලෙඩට බෙහෙත් ගන්නද ඕන? එහෙම නැත්නම් එයාට ආසාවක් උනන්දුවක් තියෙන්නේ මොන වගේ පින්කමක් කරන්නද මොන වගේ දෙයක් කරන්නද මොන වගේ ආකාරයකටද ඒ ඒව ගැනයි සැලකිලිමත් වෙන්නේ. ඉතින් අන්නේ නිසා අන්නේ විද්‍යාත්මක නුවණ ඇති වෙනවා. ඒකට කියන්නේ කාලේන දානන්දේති කියලා. අවශ්‍යතාවයේ බල්ල මොකද්ද කියලා එනවා. දැන් පේන්නේ පන්සල් වල නේද? කිරිපිටි පැකට්, සීනි පැකට් ගොඩ ගහනවා. මොකද හැමෝම පිටිපැත්තක් අරන් එනවා. පිටිපැත්තක් අරන් එනවා. හැමෝම පිටිපැත්තක් අරන් එනවා. මම කියන්නේ ඔක අරන් යන්න එපා කියන එක නෙමෙයි. ක්‍රමවත් කරන්න ඒක තනි හාමුදුරු ඉන්න තැන කෙහ ගෙඩි ඈවරියක් අරන් එනවා ලොකු වයින් ලොකු පුවාලු. මේ හාමුදුරු වල දන්නේ මේ දවසට එක ගානේ වළඳුවත් අවසාන ගෙඩිය පර වෙනවා මේ <laughs> කෙහ ගෙඩි ඈවරිය තියෙන ගෙඩි ප්‍රමාණය දිහා බැලුවාම. නේද? ඉතින් අර ඒවට එයා තේරුම් ගන්න හරිය මෙතන ප්‍රායෝගික අවශ්‍යතාවය මට සල්ලි නම් තියෙන ලොකුවට ඕන ඇවරියක් ගෙනින් දෙන්න පුළුවන්. මොකද මේ ප්‍රායෝගික தත්ත්වය මේක මෙපමණ ප්‍රමාණවත් ආමුදුරන්ට. ඉතින් ඒකේ අනිත් පැත්ත වෙන වෙලාවලුත් තියෙනවා. ඕක ඉහළ gediy නෙමෙයි. ඉතින් දාන ටිකක් මදි වෙන වෙලාවල් නේද? ඒ එතෙන්දී අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ මොහොතේදී කොහොමද මේ මොහොතේදී කොහොමද මේ මොහොතේ වැඩි ඕනද මේ මොහොතේ අඩු ඕනද කොහොමද කියන්නේ ඒව විද්‍යාත්මක වෙනවා මහත්මයා කෙරෙහි හරි දරුවෝ කෙරෙහි හරි සලකන දේ විද්‍යාත්මක වෙනවා. දරුවන්ට කරුණාව දක්වනවායි කියලා සමහර අම්මලා තාත්තලා කට්ටියක් ඉන්නවා ඕනම දෙයක් හා පුතා යස් හොඳයි වැඩේ ඈ මොකද වෙන්නේ දරුවෝ හවසක හරි මංකොල්ලකාරය වෙනවා එහෙම වෙන්න බෑ කරුණාව කියලා කියන්නේ සමහර ඒවා සැරබැර තරවටු කිරීමද කරුණාවට අදාළ වෙනවා මෛත්‍රියට අදාළ වෙනවා. ඒවත් අපි තේරුම් කරගන්න. ඒ නිසා ඔය ඇත්තන්ට මේ හොඳ වචන, මිහිරි වචනම කතා කරන දැන් කතා කරන හාමුදුරුවරු කරුණාවයි කියලා හිතන්න එපා. මෙහෙම කතා කරගෙන යද්දී යංගසි මොහොතකදී ඕගොල්ලොන්ගේ හිත රිදෙන්න යමක් කියනවා වෙන්න පුළුවන් අපේ. ඒකදී තේරුම් ගන්න, ඒකදී වටහා ගන්න කරුණාව යනෝ හැමතිස්සෙම හිත සන්තෝෂෙන් තියෙන කෙනා නෙමෙයි. නිවැරදි මාර්ග උපදේශය සහ මගට ඔයත්තන්ව යොමු කරවන කෙනා තමයි කල්යාණ මිත්‍රයා වෙන්නේ කරුණාවන්ත කෙනා වෙයි. එහෙමනම් අද දේශනාව මෙතකින් අවසන් කරනවා. ඔබ හැමදෙනාටම ශ්‍රී සද්ධර්මය, පරම සත්‍ය ජීවිතයේ යථාර්ථයේ නිවන අවබෝධ කරගන්නට භාග්යක් වේවා වාසනාවක් වේවා ධෛර්යය ලැබේවා ශක්තිය ලැබේවා තිබෙන නීවරණ ධර්ම බාධක දුරු වේවා හැමදෙනාටම ශ්‍රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා